හොඳයි එහෙනම් අද දවසෙත් අපි සුපුරුදු පරිදි සවස් භාගයේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අද උදෑසන කාලයේත් අපි සතිපට්ඨාන භාවනාවේ ආනාපාන සති භාවනාව පිළිබඳවයි කතා බහ කළේ. ආනාපාන සතිය චිත්තානුපස්සන ධම්මානුපස්සන වශයෙන් වැඩෙන ආකාරය අපි පැහැදිලි කරගත්තා. ධර්ම සාකච්ඡාව සඳහා දහම් පැන බොහොමයක් ලැබිලා තියෙනවා. ඒ උදෑසන කරන ලද දේශනාව ඇසුරිනුත් ඒ වගේම සමස්ත සතිපට්ඨාන භාවනාව විදර්ශනා භාවනාව සම්බන්ධයෙන්ුත් තම තමන්ගේ අත්දැකීම් ආදී සම්බන්ධවත් විවිධ ගැටලු මතු කරලා තියෙනවා අපි කාල වේලාවේ හැටියට ඒවා සාකච්ඡා කරමු කෙනෙක් අහලා තියෙනවා ආනාපාන සති භාවනාව විදර්ශනා කිරීම පිළිබඳව මාහට වැටහීම මදි බව දැනේ. ස්වාමින් වහන්සේ විදර්ශනා කිරීම තව ටිකක් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. එතකොට විදර්ශනා කරනවා කියලා අදහස් කරන්නේ යථාර්ථය දකින්නට අවශ්‍ය ප්‍රඥාව අවදි කිරීමයි. අපි සරලව තේරුම් ගන්නවා දැන් අපිට සමහර වෙලාවට මේ වචනත් එක්කලා අපිට ලොකු බරගතියක් දැනෙන්නට පුළුවන් සමත විදර්ශනා කියලා කිව්වහම අපිට මේ වචන එච්චර පැහැදිලි නෑ තේරෙන්නේ නෑ. සමත භාවනාවේදී කෙරෙන්නේ මොකද්ද විදර්ශනාවේදී කෙරෙන්නේ මොකද්ද කියන මූලික කාරණා ටික අපි වෙන් කරගත්තාම අපිට මේ දෙක තෝරගන්න පහසුයි. සමත භාවනාවේදී ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ යම්කිසි අරමුණක් නිසා අපේ සිතට කෙලෙස් මතුවෙනවා නම් ඒ කෙලෙස් මතුවෙන අරමුණු වලින් සිත ඉවත් කරලා යම්කිසි කුසල චිත්තයන් ඇති කරගන්නට යෝග්‍ය වූ කුසලාරම්මණයක සිත පිහිටවලා එයින් ගිලිහෙන්නට නොදී නැවත නැවත එහිම සිත පවත්වන්නට එකඟ කරන්නට පුහුණු කරනවා එතකොට සමත භාවනාවේ ප්‍රධාන කාර්යයක් තමයි අකුසල් ජනිත වෙන්නට යෝග්‍ය වූ අරමුණෙන් සිත ඉවත් කිරීම. ඒක සමතේ එක විශේෂත්වයක්. විදර්ශනාවේ ඔකේ අනිත් පැත්ත ඒ කියන්නේ අකුසල් ජනිත වෙන්නට යෝග්‍ය අරමුණෙන් සිත ඉවත් කරන්න යන්නේ නැහැ විදර්ශනාවේදී. ඒ අරමුණෙහිම පවත්වා ගනිමින් එය වෙනස් යථාර්ථවත්ව දකින්නට උත්සාහ කරනවා. සමතේදී අරමුණෙන් සිත ඉවත් කරනවා විදර්ශනාවේදී අපි හිතමු අපට द्वේෂය මතුවෙන්නට යෝග්‍ය අරමුණක් කියලා. එතකොට ඒ අරමුණේදී සමතේදී කරන්නේ අපි ඒකෙන් සිත ඉවත් කරලා මෛත්‍රියට යෝග්‍ය අරමුණක් මතු කරගන්නවා. ඒ පුද්ගලයාගේම හොඳ ගති ගුණයක් සිහි කරලා හරියි ඒ පුද්ගලයාටම යහපතක් වෙන්නට කියන ආකාරයෙන් හරි අපි අර අරමුණ වෙනස් කරනවා. අපි ඒ පිළිබඳව සිතන විදිහ, කල්පනා කරන විදිහ වෙනස් කරනවා. අපි විදර්ශනා විදි කරන්නේ අර द्वේෂය ඇතිවෙච්ච අරමුණම පාදක කොටගෙන ඒ द्वේෂය ඇතිවීමේ හේතු ප්‍රත්‍ය විමසා බලනවා. ඒ ඇති වුණු द्वේෂයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ විමසා බලනවා. ඒ අරමුණ ජනිත වීමේ හේතු ප්‍රත්‍ය විමසා බලන. ඒ අරමුණෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම විමසා බලන. අපේ द्वේෂයට ලක්වුණු යම්කිසි සිදුවීමක් තියෙනවා නම් ඒ සිද්ධිය මතුවීමේ හේතු ප්‍රත්‍ය විමසා බලන. එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ විමසා බලන. එතනත් සත්වයේ පුද්ගලයක ආත්මයක් නැති බව දකින්නට උත්සාහ කරන. මේ කෝප වෙන මා කියන ගත්තු පංචස්කන්ධය තුලත් සත්‍යයේ පුද්ගලයක ආත්මයක් නැති බව තේරුම් ගන්නට උත්සාහ මේ විදිහට හේතු ප්‍රත්‍ය කියන්නේ පටිච්ච සමුප්පන්න වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් සහ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් යමක් දිහා දකින්නට බලන්නට සිත අවදි කිරීම සිත පුහුණු කිරීම තුළ තමයි ප්‍රඥාව අවදි වෙන්නේ අන්නේ ප්‍රඥාව අවදි වෙන ඔය ක්‍රමවලට මොනවද ක්‍රම? එක්ක හේතුඵල වශයෙන් පටිච්චසමුප්පන්නෝ විමසා බලනවා. නැත්නම් මේ පටිච්චසමුප්පන්න ධර්මයන්ගේ ත්‍රිලක්ෂණය අනිත්‍ය බව දුක් බව අනාත්ම බව විමසා බලනවා. එහෙමත් නැත්නම් එය චතුරාර්ය සත්‍ය වශයෙන් මේ ගැටලුවයි ඒ ගැටලුව මතුණු හේතුව මෙයයි ඒ හේතුව අහෝසි කරන්නේ මෙහෙමයි ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙල මේකයි කියලා වටහා ගන්නවා වටහාගෙන එය පුහුණු කරනවා එහෙමත් නැත්නම් ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් බෙද බෙදා බලමින් මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැහැ කියන බව තහවුරු කරගන්නට වෑයම් එතකොට ඔන්න ඔය කියන ලද ක්‍රමවලට අපේ සිත පුහුණු කිරීම තුළින් තමයි අපට යථාර්ථය දකින්නට පුළුවන් වෙන්නේ. ඒ යථාර්ථය දකින්නට උත්සාහ කිරීමේදී අපි අරමුණු වෙනස් කරන්න යන්නේ නැහැ. ඒ මතුණු අරමුණෙහිම ඒ යථාර්ථය දකින්නට උත්සාහ කරනවා. ගැටලුව මතුණු තැනම ඒ යථාර්ථය දකින්නට උත්සාහ කරනවා. සමතේදී එහෙම නෙමෙයි. සමතේදී අපි යම් තැනක ගැටලුවක් මතුවෙනවා නම් ඒයින් සිත ඉවත් කරගෙන අපි යහපත් සුවපහසු වඩා ප්‍රණීත වඩා කුසලයට නැඹුරු වෙන අරමුණක පිහිටවා ගන්න. එතකොට මේ මේ වෙනස අපි තේරුම් ගන්නට ඕන සමතේ සහ විදර්ශනා. ඊළඟට සමතේදී අපි අර ගත්තු කුසල ආරම්මණය තුල හිත හැකිතාක් ඒකාග්‍ර කරගන්නට එකඟ කරගන්නට සමාධිය මුල් කොටගෙන සමාධිය දියුණු කරන්නට තමයි උත්සාහ කරන්නේ. සමාධිය කියලා කියන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාවය. ඒ කුසල් අරමුණෙන් පිටට යන්නේ නැතුව ඒ කුසල් අරමුණේම එකම ආකාරයට ඒ කුසල ආරම්මණය නැවත නැවත මෙනෙහි කරමින්. දැන් හැම සිතකම ඒකාග්‍රතා චෛතසිකය තියෙනවා. තිබුණා වුණාට ඒ සිත නිරුද්ධ වෙනකොට ඒ චෛතසිකයත් නිරුද්ධ වෙනවනේ. එතකොට ඊළඟට පහළ වෙන සිතෙන් වෙනත් අරමුණක් ගන්නට පුළුවන්. එහෙම වෙනත් අරමුණක් වෙත නොගෙහින් ඒ අරමුණ කෙරෙහිම ඒ අරමුණ කෙරෙහිම යලි යලි අවධානය යොමු කරනවා. එතකොට අර අකුසල ආරම්මණයන් මතුවෙන්නට ඉඩක් නැහැ. අකුසල් ජනිත කරන ප්‍රත්‍ය සිතට ඇතුල් වෙන්නට විදිහක් නැහැ. එහෙම අකුසලයේ ජනිත වෙන්න තියෙන ඉඩ අහුරමින් අපි කුසල් අරමුණෙහිම නැවත නැවත සිත පිහිටවන්නට වෑයම් කරනවා. පුහුණු කරනවා. ඒ තුල ඒකාග්‍රතාවය දියුණු කරනවා. ඒක තමයි සමතයේදී දෙවන විශේෂත්වය. විදර්ශනාවේදී අපි කරන්නේ ඒකාග්‍රතාවයත් එතනදී අවශ්‍යයි යම් ප්‍රමාණයකට. හැබැයි ඒකාග්‍රතාවයෙන් විතරක් අපි නවතින්නේ නැහැ. ඒ යම් ඒකාග්‍රතාවයක් යම් සමාධියක් ඇති කරගෙන එතන පවතින යථාර්ථය මතු කරගන්නට අපි වෑයම් කරන අර මුලින් කිව්ව විදිහට හේතුඵල වශයෙන් දකිමින් ත්‍රිලක්ෂණ වශයෙන් දකිමින් චතුරාර්ය සත්‍ය වශයෙන් දකිමින් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් දකිමින් අපි උත්සාහ කරනවා මෙහි පවතින යථාර්ථය සමස්තය දකින්නට සමතේදී එක් කරුණකට එක්තැනකට අවධානය යොමු කරන සිත විදර්ශනාවේදී සමස්තයට යොමු කරනවා. ඇයි සමස්තයට යොමු කරන්නේ? සමස්තයට යොමු කළාම තමයි ඒ හැම දෙයකම අන්‍යෝන්‍ය සම්බන්ධය පෙනෙන්නට අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හොයනකොට අපිට එකක් ගැන අවධානය යොමු කරලා විතරක් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් හැටියට දැන් සමත ක්‍රියාවලියේදී අපි මේ මයික් එක දිහා බලනවා නම් ඒ මයික් එකේ මේ ඉදිරිපස පේන මේ කළු පාට මේ ශබ්දය ඇද ගන්නා කොටස පිළිබඳව අපට අවධානය පවත්වන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක මේ වර්ණයත් එක්ක, හැඩයත් එක්ක ඒකත් එක්කම සිත එකඟ කරන්න පුළුවන්. හැබැයි විදර්ශනාවේදී එහෙම නෙමේ මේකේ හඬ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඒක ඇදගන්නේ කොහොමද ඒකේ සම්බන්ධතාවය මොකක්ද ඒකට විදුලිය සම්පාදනය වෙන්නේ කොහොමද එහි සමස්ත ක්‍රියාවලිය ගැන අපි අවධානය යොමු කරනවා හේතුඵල වශයෙන් කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ එතකොට ඒකට එකතනක් දිහා විතරක් බලලා හරියන්නේ සමස්තය තේරුම් ගැනීම අවශ්‍යයි. අන්න නිසා තමයි විදර්ශනාවේදී අපට අපේ අවධානය පුළුල් කරන්න එතකොට ඒකාග්‍රතාවය දියුණු කරනකොට අපි සිහිය අපි පෙර දිනකත් උදාහරණයක් හැටියට සිහිපත් කරා අර විදුලි පන්දමේ කියන්නේ ටෝච් එකේ ආලෝකය හීනි කරලා අපි එක තැනකට ඉලක්කගත කරනවා ඉංග්‍රීසියෙන් කියන්නේ ફોકસ කරනවා එක තැනකට ફોકસ කරනවා ඒකම අපට අනිත් පැත්තට කරකෝලා විහිදුවන්නට පුළුවන්. ඒතර සමතේදී අර ආලෝකයේ ફોકસ කරනවා වගේ අපි සිහිය එක් කරමුණක් කෙරෙහි අපි යොමු කරනවා. විදර්ශනාවේදී සමස්තය පිළිබඳ අපි අවදියෙන් ඉන්නට උත්සාහ කරනවා. කොමක් සඳහාද මේ සමස්තයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ තේරුම් ගන්න. එතකොට සමතය හඳුන්වනවා චිත්ත භාවනා කියලා. විදර්ශනාව හඳුන්වනවා පඤ්ඤා භාවනා කියලා. ඇයි සමතේදී කරන්නේ එක්තරා ආකාරයකට සිත පුහුණු කිරීම. සිත එක් ආකාරයකට පුහුණු කරනවා. එතන තියෙන එක්තරා තාක්ෂණික වැඩපිළිවෙලක්. සමතේ විදර්ශනාවේදී හැම නෙමෙයි අමුතු ක්‍රමයකට පුහුණු කරන්නට යන්නේ නැහැ. ඒ තියෙන ස්වභාවය තේරුම් ගන්නට අවබෝධ කරගන්නට උත්සාහ කරනවා. එතනදිත් යම් යම් තාක්ෂණික කරුණු අවශ්‍ය වෙන්නට පුළුවන්. කොහොමද ඒ ඒ ධර්මතා මතුවෙන්නේ ධර්මතා ගොඩනගා ගන්නේ කොහොමද කියලා සිත හසුරුවා ගැනීමේදී අර තාක්ෂණික කාරණා අපට දැනගන්නට අවශ්‍ය වෙනවා සිත හසුරුවා ගන්න. හැබැයි එහි වැඩි මූලිකත්වය දෙන්නේ දැක්ම අවදි කරන්න, අවබෝධය ජනිත කරන්න, වැටහීම. අර සමතේදී හැම විටම සංස්කරණය කරමින් අපි දේවල් ගොඩනගනවා. දැන් අපිට ආනාපාන සතිය ගත්තාම ඒක පැහැදිලි කරගන්නට පහසුයි. දැන් ඉන්දියාවේ වගේ රටවල ඒ යෝගීන් ආස්වාස ප්‍රස්වාසයේ පාදක කොටගෙන ඒ අය ප්‍රාණයාම කියලා අභ්‍යාසයක් කරනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ එක එක විදිහට පුරුදු කරනවා. වේගෙන් හුස්ම අරගෙන පුරුදු කරනවා, හිමින් හුස්ම අරගෙන පුරුදු කරනවා, එක නාස් පුඩුවක් වහලා එකකින් විතරක් හුස්ම අරගෙන පුරුදු කරනවා එකකින් අරගෙන අනිකෙන් පිට කරලා පුරුදු කරනවා හුස්ම අරගෙන තද කරගෙන ඉඳලා පුරුදු කරනවා හුස්ම පිට කරලා හුස්ම ගන්න නැතුව දරාගෙන ඉඳලා පුරුදු කරනවා මේ විදිහට එක එක විදිහට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අභ්‍යාසගත කරනවා තාක්ෂණික වශයෙන් එතකොට අපි ආනාපාන සතියේදී එහෙම ආස්වාස ප්‍රස්වාසය අපට ඕන විදිහට හසුරුවන්න යන්නේ අපි එතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නට අවබෝධ කරගන්නටයි උත්සාහ කරන්නේ. ඒක වෙන හැටියට වෙන්න ඇරලා ඒකේ කර්තෘත්වයක් ගන්න යන්නේ කර්තෘත්වයක් ගන්න නැතිව ඒක කෙරෙන්නට ඉඩ හැරලා ඒ දිහා බලන්නට උත්සාහ කරනවා මොකද්ද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා. ඒක තමයි විදර්ශනාවේ තියෙන විශේෂත්වය. අර සමත ක්‍රියාවලියේදී හැම විටම අවශ්‍ය විදිහට සංස්කරණය කරන, ගොඩනගන. සංඥා ගොඩනගනවා, සංකල්ප ගොඩනගනවා, මනෝභාවයන් ගොඩනගනවා, සිත අවශ්‍ය විදිහට හසුරුවන. හසුරුවමින් යම්කිසි ක්‍රමයකට ඒක සකස් කරගෙන යන්නට උත්සාහ කරනවා. ඒතර සමතේදී තියෙන්නේ එහෙම නැවත නැවත ගොඩනගන ලද ක්‍රමයක්. විදර්ශනාවේදී තියෙන 아무තුවෙන් ගොඩනගන ලද ක්‍රමයක් නෙමේ යථාර්ථයේ පවතින ස්වභාවය තේරුම් ගන්නා ක්‍රමය. එතකොට දැන් අපට ওই එකක් විතරක් ඇතිද ප්‍රමාණවත්ද? නෑ ওই දෙකම අපි පුහුණු කරන්න ඕන. දෙකම ඉගෙන ගන්න ඕන. අපට හසුරුවන්නට සංස්කරණය කරන්න ඕන තැන ඒක කරගන්න පුළුවන් වෙන්නත් ඕන. දකින්නට අවබෝධ කරන්නට අවශ්‍ය තැන අවබෝධ කරන්නට පුළුවන් වෙන්නත් ඕන. ওই දෙකම අපට අවශ්‍යයි. ඒ නිසා තමයි සමත විදර්ශනා කියන දෙවිධෙම පුහුණුවක් අපි ඇති කරගන්නට උත්සාහ කරන්නේ. ඉතින් හුඟක් දෙනාට ඒ සමතේ ගති ලක්ෂණ මොනවද විදර්ශනාවේ ගති ලක්ෂණ මොනවද කියලා පැහැදිලි නැති වෙනකොට පැහැදිලි අදහසක් නැද මොකද්ද කරන්න ඕන කියලා. අනිත් කාරණේ තමයි අපි ගොඩක් දෙනා මුලදී භාවනා කරන්න උත්සාහ කරන්නේ පොතක තිබිච්ච විදිහට ගුරුවරයෙක් කියා දීපු විදිහට අනිත් අයගෙන් අහගත්තු විදිහට තමයි අපි දේවල් කරන්න උත්සාහ කරන්නේ. එතකොට හරියට අර ආදුනික රියදුරෙක් වගේ. ආදුනික රියදුරා රියපදවන්නේ Taman තේරුම් අරන් නෙමෙයි අර රියදුරු පාසලේ හෝ Tamanගේ පුහුණු ගුරුවරයා කියා දීපු විදිහට තමයි අර ඔක්කොම හසුරවන්න උත්සාහ කරන්නේ. ඒතර ඒව ගැන මතක් කර කර ඒව ගැන හිත හිත තමයි දැන් මේ වාහනේ පදවන්නේ. එතකොට ඔහු නිකන් අතරමැදියෙක් විතරයි. වැඩ කරන්නේ අර කියා දීපුවා තමයි. හැබැයි කාලයක් යද්දී ඔහු ටිකෙන් ටික මේකත් එක්ක අනුගත වෙනවා. අනුගත වෙලා තේරුම් ගන්නවා මේක ක්‍රියාත්මක වෙන විදිහ. ඊට පස්සේ අර ගුරුවරයා කියා දීපුවා හිත හිතා කරන්න ඕනේ. Tamanට හිතලා යමක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔහු අලුත් අත්දැකීම් ලබනවා. අලුත් අත්දැකීම් ලැබුවාට පස්සේ ගුරුවරයා කියා දුන්නට වඩා වෙනස් විදිහටත් ඔහුට දේවල් කරන්න පුළුවන් වෙනවා. හැබැයි පටලවා ගන්නෙ නැහැ. න්‍යාය එකමයි. සිද්ධාන්ත එකමයි. තාක්ෂණික වශයෙන් ඔහු ඊට වඩා දියුණු ක්‍රම සමහර විට හඳුනගන්න. ඊට වඩා පහසු ක්‍රම හඳුනගන්න. ඊට වඩා දක්ෂ වෙනවා. ඇයි ඔහු සොයන් අධ්‍යනයක් තුලින් අවබෝධ කරගන්නා දේවල් එක්කලා අර මූල ධර්ම ටික තේරුම් අරගෙන ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙන්නට උත්සාහ කරනවා. අන්න වගේ තමයි අපි විදර්ශනා භාවනාව කරනකොට අපට පුළුවන් ස්වාධීනව වැඩෙන්නට. හැබැයි සමත භාවනා කරද්දී අපිට බොහෝ කොට ගුරුවරයාගේ මඟ පෙන්වීම මත කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඇයිද? එතන තියෙන්නේ අනුක්‍රමයෙන් සකස් කරගෙන යන ක්‍රමයක්. ඒ සකස් කරගෙන යන ක්‍රමය නිසා එතන ඒ සකස් කරගෙන යන රටාවේ වෙනස්කම් වුණොත් එහෙම එතන වෙන වෙන පටලැවිලි ඇති වෙන්න පුළුවන්. ගැටලු මතුවෙනවා. සමහරට ආයේ මුල ඉඳන් යන්න වෙනවා. මුල ඉඳන් ගියා වුණත් අර පරණ වරද්දගත්තු පාර දිග ආයෙ යනවා. විදර්ශනාවේදී එහෙම ගැටලුවක් නැහැ. විදර්ශනාවේදී තාම නිදහස්ව සතිය සම්පජඤ්ඤයේ අවදි කරමින් තම තමන්ට වැටහෙන විදිහට දේවල් දිහා බලනවා. විදර්ශනාවේදීත් වරදින්නට පුළුවන්. වැරදුනාට පස්සේ විදර්ශනා කරන කෙනාට පුළුවන් ඒ වැරදුනේ කොහොමද කියලා සොයන්නට. එතකොට තව අලුත් යමක් ඉගෙන ගන්නට පුළුවන්. වැරදිච්ච විදිය, වරදින විදිය, දේවල් වරදින්නට හේතුප්‍රත්‍ය ගොඩ නැගෙන විදිය, පටලැවෙන විදිය. ඒවා තුලින් තමයි තමන් විචක්ෂණ වෙන්නේ. තමන්ගේ ප්‍රඥාව අවදි වෙන්නේ. ඒ නිසා විදර්ශනා කිරීමේදී අපට වරදී කියලා පියපත් වෙන්න දෙයක් නැහැ. හැබැයි වැරදුණු බව වටහා ගැනීම අවශ්‍යයි. වැරදුණු බව තේරුම් ගැනීම අවශ්‍යයි. තේරුම්ගෙන වැරදුනේ කොහොමද කියලා හේතුඵල වශයෙන් විමසා බැලීම අවශ්‍යයි. දැන් අපි හිතමු යමක් වැරදුනාට පස්සේ ආ ඉතින් ඒකත් අනිත්‍යයිනේ. එහෙම හරියන්නේ යමක් වැරදුනාට පස්සේ ඒක අනිත්‍යයි කියලා පැත්තකට දාලා හරියන්නේ ඒක අනාත්මයිනේ මම කියලා කෙනෙක් නැහැනේ. ඉතින් මම වරද්දගත්ත නෙවෙයි මේක වැරදුනානේ මට කරන්න දෙයක් නැන්නේ. එහෙම මගේ හැරලා හරියන්නේ අපි වැරදුනා නම් එතන මම කියලා කෙනෙක් නැහැ තමයි. හැබැයි වරදින්න හේතුවක් තියෙනවනේ. වැරදිච්ච විදිහක් තියෙනවනේ. ඒක හොයන්න ඕන. ඒක හෙව්වේ නැත්තම් ආය ආයත් වරදිනවා. ඉතින් ඒ නිසා විදර්ශනාවේදී ඊටාම නිදහස් ස්වාධීන ක්‍රමයකට අපට ප්‍රඥාව අවදි කරන්න පුළුවන්. ප්‍රඥාව කියන එක කවුරුවක් ක්‍රියන ක්‍රමයකට මතු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි ඒකට න්‍යායක් තියෙනවා. ඒකට සිද්ධාන්ත තියෙනවා. ඒකට මූල ධර්ම තියෙනවා. කවුරුවක් කියන විදිහට කරන්න ඕන නෑ. හැබැයි අර මූලික સિદ્ધාන්ත වලින් පිට ගිහිල්ලා කරන්නත් බෑ. දැන් රිය පදවනකොට ගුරුවරයා කියා දීපු විදිහටම ඕනේ නෑ. Tamanට ස්වාධීනව ඒක හසුරවන්න පුළුවන්. හැබැයි මූල ධර්ම වලින් පිට යන්නට බෑ. එහෙම ගියොත් ඒක කරන්න බෑ. අන්න ඒ වගේ අපි ඉස්සල්ලා හඳුනා ගන්න ඕන මේ සිත වැඩ කරන ක්‍රමය, චිත්ත නියාමය. කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම. ඒ අදාළ නියාමයන් තියෙනවා. ඒවා කෙරෙන විදිහක් තියෙනවා. ඒක අතික්‍රමණය කරන්න අපිට බෑ. ඒ රටාවන් හඳුනා ගනිමින් තමයි අපට ඉදිරියට යන්නට වෙන්නේ. සිත වැඩ කරන විදිහ තේරුම් ගත්තන් පස්සේ අපට ගුරුවරයා කිව්ව විදිහටම යන්න ඕන නැහැ. ඊටාම ස්වාධීනව නිදහස් මනසින් අර සිද්ධ වෙන දේ දැකමින් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම එක විදිහටම නිවන් දකින්න ඕන කියලා නියමයක් නැහැ. තම තමන්ට ආවේනිකයි. හැබැයි සමත භාවනාවේදී වෙන් වූ කර්මස්ථාන ටිකක් තියෙනවා. කර්මස්ථාන කීයක් තියද? 40ක් තියෙනවා. එතකොට ඒ 40 තමයි අපි ඕනම කෙනෙක් ගිහියෙක් පැවිද්දෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් බෞද්ධයෙක් අබෞද්ධයෙක් කවුරු සමත භාවනාව කළා ඒ ටික තමයි ගන්න. විදර්ශනාවේදී එහෙම එකක් නැහැ. විදර්ශනාවේදී මෙන්න මේ කමටහන් තමයි විද එහෙම එකක් නැහැ. එතනදී කුසලයේද අකුසලයේද ඒක අදාළ නැහැ විදර්ශනාව. ඒක ගහද කොළද මලද එහෙම අදාළ නැහැ. පුද්ගලයෙක්ද ද්‍රව්‍යයක්ද ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද මල කඳක් ඒක අදාළ නැහැ. ඒ ඕනෑම තැනක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාර පවතින ඕනෑම තැනක නාම රූප ධර්ම පවතින ඕනෑම තැනක ඒ කියන විදර්ශනාව අපිට කරන්නට පුළුවන් මොකද යථාර්ථය දකින්න. මේ ලෝකේ හැමතැනකම මේ යථාර්ථය ක්‍රියාත්මක වෙනවා. අපිට පෙනුන්නේ නැති වුණාට අපිට දැනුන්නේ නැති වුණා. ඇයි දැනෙන්නේ නැත්තේ? ඇයි පෙනෙන්නේ නැත්තේ? අපි ඒවා දකින්නට මනස හුරු කරලා නැහැ. අපි හුරු කරලා තියන්නේ අපි කැමති දේවල් දකින්න, අපට ඕන දේවල් හොයන්න. ඒකට කියනවා මනසේ පවතින ගරුක භාවයයි කියලා. ගරුක භාවය කියලා කියන්නේ යමකට උනන්දු වෙනවා නම් යමකට කැමති වෙනවා නම් යමක් සොයනවා නම් යමක් ගැන වෙහෙසෙනවා නම් ඒක තමයි ගරුක භාවය. ඉතින් ලෝකයේ ප්‍රත්‍යඥ සත්වෝ කාම ගරුකයි, ද්වේෂ ගරුකයි. කාම ගරුක නිසා අපි කැමති ඒවා තමයි අපට මතුවේවි පෙනෙන්න ගන්න, දැනෙන්න ගන්න. ද්වේෂ ගරුක පුද්ගලයාට ගැටෙන තැම්ම තමයි මතුවේවි පෙනෙන්න ගන්න, දැනෙන්න ගන්න. කොච්චර හොඳ තිබ්බත් ද්වේෂකරුක පුද්ගලයාට ඒ හොඳ පේන්නේ නරකම අඩුපාඩුවම ගැටෙන දේම පේන. ඇයි ඒ? ඔහු උනන්දු වෙන්නේ ඔහු හොයන්නේ ඒවා. ඒ නිසා ඒව මත වෙවි පේනද? කාමකරුක පුද්ගලයාට දෝෂය පේන්නේ විචිත්‍රත්වයේ වටිනාකම රුචිකත්වයේ Taman ඇලෙන බැඳෙන කාරණේම තමයි මත වෙවි පේන්නේ. අඩුව පේන්නේ නැහැ. අපි ඒ වෙනුවට ಗುಣගරුක භාවය, සත්‍යගරුක භාවය, ධර්මගරුක භාවය, ප්‍රඥාගරුක භාවය අපේ සිත්වල අවදි කරන්නට ඕන. ගුණය පිළිබඳව උනන්දු වෙන, ගුණයට කැමති වෙන, ගුණය මතු කරන, ගුණය සොයන, ගුණය වඩවන්නට උත්සාහ කරන. ඒ ගතිය මනසේ අවදි වෙනකොට අපට මතු වෙවි, මතු වෙවි ಗುಣ පෙනෙන්න ගන්නවා, ಗುಣ දැනෙන්න ගන්නවා. අපේ මනසේ ಗುಣ අවදි වෙන්න ගන්නවා. අපි ධර්මගරුක වෙනකොට මොනවද ධර්ම කිව්වේ? පටිච්ච සමුප්පාද කියන්නේ හේතුඵල ධර්ම, ත්‍රිලක්ෂණ ධර්ම, චතුරාර්ය සත්‍ය ධර්ම, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බලන මේ විශ්ලේෂණය කරන ක්‍රමය මේවා ගැන අපි උනන්දු වෙනකොට අපිට ඒ විදිහට දේවල් දැනෙන්නට ගන්න. ඒවා මතුවෙවි දැනෙන්න ගන්න. ප්‍රකට වෙවි දැනෙන්නට ගන්න. එතකොට දීර්ඝ කාලයක් අපි ලෝකයේ දිහා බැලුවේ නিত্য සංඥාවේ. ඒ කියන්නේ මේ පීරිසිය, මේ කෝප්පේ, මේ මේසේ ස්ථාවරව තියනවා වගේ. එහෙම බලන තාක්කල් අපිට ඒක ස්ථාවරව තියනවා වගේ පේනෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වෙනුවට අනිත්‍ය සංඥාව පුහුණු කරන්න. මේවා දිහා බලන්න මේකේ අනිත්‍ය පෙනුන් නැති වුණාට මේක අනිත්‍ය ධර්මයක් කියලා හිතන්න. එහෙම කල්පනා කරන්න. එහෙම දකින්න වෑයම් කරන්න. නැවත නැවත ඒ විදිහට ඒ විදිහට ඒක දිහා සංඥාව පුරුදු කරන්න. එහෙම කාලයක් යනකොට අපිට ඒක මනසට හුරු වෙනවා. ඊට පස්සේ අපි ටික ටික ඒ විදිහෙන් කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ ගැන උනන්දු වෙනවා. මොකක්ද අනිත්‍ය කියන්නේ කියලා හොයන්න පටන් ගන්නවා. විමසන්න පටන් ගන්නවා. හැබැයි නිකම්ම අනිත්‍ය අනිත්‍යයි කියලා මතුරු මතුරු හැමදාම හිටියයි කියලා වැඩක් නැහැ. ඒක ආරම්භය විතරයි. ඒ ආරම්භයෙන් අපි අවතීන වෙලා ඊට පස්සේ ඒ ගැන හොයන්න ඕන, විමසන්න ඕන, උනන්දු වෙන්න ඕන, කැමති වෙන්න ඕන. ඒ දකින්නේ මතු කරගන්න. අන්න එතකොට අපට ටික ටික අනිත්‍ය දැනෙන්න ගන්නවා, පෙනෙන්න ගන්නවා. දුක්ඛ ලක්ෂණය මොකද්ද? ඒ මොකද්ද දුක කියන්නේ? කොහොමද ඒක තේරුම් ගන්න? ආර්යයන් වහන්සේලා දැකපු දුක මොකද්ද? ඇයි අපිට ඒක හරියට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැත්තේ? එහෙම උනන්දු වෙන්න ඕන, සොයන්න ඕන, කල්පනා කරන්න ඕන, උත්සාහ කරන්න ඕන, ඒ ගැන කැමති වෙන්න ඕන. එතකොට අපට ඒක මතුවෙවි පෙනෙන්නට ගන්න. අනාත්ම මොකක්ද අනාත්ම කියන්නේ? කොහොමද අනාත්ම වෙන්නේ? ඒ අනාත්ම නම් ඇයි අපට ආත්මයක් හැටියට දැනෙන්නේ? ඇයි අපට පුද්ගලයෙක් හැටියට දැනෙන්නේ? මේ අනාත්ම ස්වરૂපේ කොහොමද අපි හඳුනගන්නේ? එහෙම කල්පනා කර කර බෙද බෙදා විමස විමසා විශ්ලේෂණය කර කර නාම රූප වශයෙන් බෙදා බලන්න ස්කන්ධ වශයෙන් බෙදා බලන්න ධාතු වශයෙන් බෙදා බලන්න ආයතන වශයෙන් බෙදා බලන්න ඊළඟට පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා බලන්න. මේවා විවිධ ක්‍රමවලින් බෙද බෙදා බලන්නට උත්සාහ කරන්න. එහෙම උත්සාහ කරනකොට තමයි අපිට කාලයක් යද්දී මේ අනාත්ම ලක්ෂණ මතුවේවි ප්‍රකට වෙවි පෙනෙන්නට ගන්නේ. චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය මේ මට මේ ජීවිතේම අවබෝධ වේවා වේවා කියලා ප්‍රාර්ථනා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? ඇයි ඒකට ආර්ය සත්‍ය කියන්නේ? සමුදය සත්‍ය තණ්හාවයි කියන්නේ. ඉතින් තණ්හාවෙන්මද මේ ඔක්කොම ප්‍රශ්න ටික ඇති වෙන්නේ? එහෙම හිතන්න ඕනේ, එහෙම හොයන්න ඕනේ. එතකොට තමයි ඇයිද තණ්හාව සමුදයයි කියලා බුදුහාමුදුරුවෝ දෙසුයි කියන එක අපිට ටික ටික දැනෙන්න ගන්න. එහෙම ප්‍රශ්න කළොත් විමසුවොත් ඒ ගැන උනන්දු වුණොත්. එතකොට අන්න ඒ විදිහට අපි වෑයම් කරන්නට ඕන නැවත නැවත ඒ ධර්මතා මතු කරගන්න. ඒ ධර්ම ගරුක භාවය ඒ ධර්ම පිළිබඳ රුචිකත්වය දැන් බෝධිපාක්ෂික ධර්මවල බුදුරජාණන් වහන්සේ දක්වනවානේ ඉද්ධිපාද ධර්ම හතරක්. ඒකේ පළවෙනි ඉද්ධිපාදය මොකද්ද? ඡන්ද. ඡන්ද කියන්නේ කැමැත්ත. කැමැත්ත ඇති වුණ නැත්නම් මොනම විශේෂත්වයක්වත් ගොඩනගන්නට. ඔය යන විදිහට යනවා මිසක් අපිට විශේෂත්වයක් ඇති කරන්න යථාර්ථය දකින්න නම් අමතර ගුණයක් දිනු කරගන්න, අමතර හැකියාවක් දිනු කරගන්න මුලින් මේ ගැන කැමැත්තක් ඇති වෙන්නට ඕන. දැන් භාවනා කරනකොට අපට නිදිමත එන්නේ ඇයි? කැමැත්ත අඩුයි. ඉතින් මෙතනට ආවේ භාවනා කරන්න කැමැත්තෙන් නෙමෙයිද? මූලික කැමැත්තක් තියෙනවා. ඒ තිබුණා වුණාට භාවනාවට වාඩි වෙන අවස්ථාවේදී ඒ කැමැත්ත අවදි වෙන්නේ නැහැ. අවදි වෙන්නේ නැත්නම් විවිධ හේතු නිසා තෙහෙට්ටුව නිසා හරි තමන් රුචි කරන විදිහට තමන්ට අදාළ විදිහට පරිසරය නැතිකම නිසා හරි මොනවා හරි හේතු වෙන්නට පුළුවන්. එතකොට පාන්දරින් නැගිටලා නිදි මරලා නිසා හරි එහෙම නැත්නම් ඒක පුරුදු නැති නිසා හරි ආගන්තුක නිසා හරි මනස උත්තේජනය කරන ඇලීම් ගැටීම් වලින් සිත බැහැර කරන නිසා හරි ඒ මොනවා හරි පටලැවිලිත් එක්කලා අර තියෙන රුචිකත්වය අඩු වෙනවා. කැමැත්ත අඩු වෙනවා. කැමැත්ත අඩු වෙනකොට ඒ කියන්නේ වීරය අඩු වෙනවා. වීරය අඩු වෙනකොට චිත්තචෛතසික ධර්මයන් උදාසීන වෙනවා. එතකොට කඩා වැටෙනවා, නිදිමත එනවා. ඉතින් මම කොහොම හරි භාවනා කරනවා කියලා හිතුවට මේ ධර්ම අවදි කරන්නට අවදි කරන්නතර රුචිකත්වය අවදි කරගන්නේ කොහොමද? මගේ මනසේ කුසල ඡන්දය ඒ කෙලස් දුරු කිරීම සම්බන්ධ ಗುಣ වැඩි වීම සම්බන්ධ කැමැත්ත කොහොමද ඇති කරගන්නේ? එතකොට ඒව නැවත නැවත එහෙම හිත හිත උත්සාහ කරනකොට තමයි අපේ මනස ටිකෙන් ටික වැඩෙන්නේ. දැන් ඔය භාවනා කරන අවස්ථාවල පොඩ්ඩක් දැන් සමහර වෙලාවට අපි කියන්නේ ආ දැන් ගිලම්පස වළඳලා ඇවිත් ඉන්නේ දැන් උදේ වරුව දැන් පහසුයි භාවනා කරන්න දැන් මේ වෙලාවේ භාවනා කරන්න අවශ්‍ය සාධක ඔක්කොම තියෙනවා දැන් මේවා ටිකක් අපි මුලින් කියන්නේ ඇයි අර ඒකන කැමැත්ත වීර්ය ඒ ඒ සංඥා තුලින් අවදි වෙනවා. ඉතින් ඒ වගේ තමනුත් ඇතුලෙන් හිතන්න ඕන. මම මේ මාසෙකට දවසක් මෙතනට එන්නේ මේක හරියට පුහුණු කරන්න. මෙතනදී නිකන් කඩා වැටෙලා නිදිමත වෙලා හරියන්නේ නැහැ. උදාසීන වෙලා හරියන්නේ නැහැ. මේක පුහුණු කරන්න. එතකොට සංසාරයේ තියෙන භයානක බව, ජීවිතයේ තියෙන අස්තිර බව, මරණයේ තියෙන ස්ථිර බව, ආයු කෙටි බව මේවා ගැන හිතන්න හිතන්න තමයි වීරය උපදින්නේ. කැමැත්ත උපදින්නේ මේ කරන කාර්ය පිළිබඳ. අන්න ඒ වගේ වටිනාකම් දකිමින් දුර්ලභ බව දකිමින් විවිධ පැති වලින් අපේ මනස මෙහෙයනකොට තමයි අන්න අර රුචිකත්වයන් වර්ධනය වෙන්නේ. ඒ බැරයරුම් කාර්ය સિદ્ધ කරන්නේ. ඉතින් මෙහෙම නොයෙක් පැති වලින් අපේ මනස මෙහෙවන්නට ඕන, හුරු කරන්නට ඕන, පුරුදු කරන්නට ඕන. එහෙම කරමින් අර සාධක අවදි කරන්න. ඉතින් ඒ විදිහට එතකොට දැන් ඔය අපි දැන් ඔය දැන් කිව්වේ අර තාක්ෂණික පැත්ත. කොහොමද සිත සකස් කරගන්නේ අවශ්‍ය විදිහට? ඒවත් ඕන. ඒ තාක්ෂණික පැත්ත සකස් කරගෙන සකස් කරගත්තට පස්සේ තමයි අපිට දැක්ම දියුණු කරන්න පුළුවන්. ප්‍රඥාව අවදි කරන්න පුළුවන්. ප්‍රඥාව අවදි වෙන හැටියට සිත සකසන්නට ඕන. ඒ නිසා අපිට භාවනාවේදී සමත විදර්ශනා කියන දෙපැත්තම අපට අත්‍යවශ්‍යයි. ඒ දෙකම පුහුණු කරගෙන යන්නට ඕන පුළුවන් පුළුවන් විදිහට. ඉතින් මූලික වශයෙන් අපිට මේවා පටන් ගනිද්දී අපි ආදුනික වෙනකොට අපි ආගන්තුක වෙනකොට අපිට විවිධ ගැටලු මතුවෙනවා. ඒක අරුමයක් නෙමෙයි. ඒක වරදක් නෙමෙයි. ඒක ඒක එහෙම තමයි ඒක හැටි. ඒ ගැන කනගාටු වෙන්න ඕනේ. හැබැයි මේ හැම ගැටලුවක්ම අපි පැහැදිලි කරගන්න උත්සාහ කරන්න ඕනේ. निराකරණය කරගන්න උත්සාහ කරන තමන් හිතලා කල්පනා කරලා තේරුම් ගන්න උත්සාහ කරන තමන්ට බැරි නම් සුදුසු ගුරුවරයෙක්ගෙන් විමසන්න ඕන පොතපත කියවන්නට ඕන දේශනා අහන්නට ඕන තරා කාලයක් මං හිතන්නේ අවුරුදු ගණනාවක් දුක කියන්නේ මොකද්ද කියලා මම දීර්ඝ කාලයක් හිතුවා කල්පනා කළා මට තේරෙන්නේ නැතුව ඉතින් ඒ කාලේ සමහර ස්වාමින්වහන්සේලා මට විහිළු කළා ආ සුදස්ස හැඳුනට දුක තේරෙන්නේ ඉතින් මට තේරුම් ගන්න බැරි වෙච්ච ප්‍රධාන තැන තමයි මේ අමාරුව කැක්කුම පීඩාව කියන එක මට දැනෙනවා. ඉතින් ඒක සත්තුන්ටත් දැනෙනවනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අමාරුව කැක්කුම කතාවක් විතරනේ. සබ්බේ සංඛාරා දුක්ඛ. ඒක එහි පවතින ලක්ෂණයක් හැටියට. දැන් අනිත්‍ය කියන එක මට තේරුණත් නැතත් මේ පීරිසිය තුල අනිත්‍ය ලක්ෂණය තියෙනවනේ. ඒක මට දැනෙනවද නැද්ද කියන එක වෙන කතාවක්. තිරසනාට දැනෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. මේ පීරිසිය ගත්තහම මෙහි රූප කලාප නිරන්තරයෙන් ඇති වෙමින් බිඳෙනවා. ඒක එහි ලක්ෂණයක්. අන්න ඒ වගේ ලක්ෂණයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ පීරිසිය ගත්තහම මෙහි දුක තියෙනවා. දුක්ඛ ලක්ෂණය තියෙනවා. දැන් අපි තේරුම් අරගෙන තියෙන්නේ ඒක බිඳුනහම මට දුකයි කියලා දැනෙනවා. හැබැයි මේ පීරිසිය මොකද්ද තියෙන දුක? දැන් මේක කාලයක් මම හෙව්වා සිතුවා මොකද්ද ඒ කොහොමද ඒක දැන් මේ ලීයක් ගත්තාම ඒකේ මොකද්ද තියෙන දුක ඒකට දුකක් නැහැනේ ඒක මට දුක ප්‍රශ්නේ වෙනම එකක් හැබැයි සබ්බේ සංඛාරා දුක්ඛා කියවන් පස්සේ ආයි මට දුකද කතාවක් නෙමෙයිනේ ඒ ගන්න හැම සංස්කාරයක් හැම පටවි ධාතුවකම හැම ආපෝ ධාතුවකම දුක්ඛ ලක්ෂණේ තියෙන්න ඕන විඥාන ධාතුව විතරක් නෙමෙයි ඉතින් මට තේරෙන්නේ නැහැ ඒක මට තේරෙන්නේ මේ හිතට දැනෙන දුක විතරයි. ගතට දැනෙන දුක විතරයි. ඉතින් හිතට සහ ගතට දෙකටම දුක දැනෙන්නේ විඥානය තියෙන නිසානේ. එහෙනම් මොකක්ද මේ අවිඥානික ධර්මයන්හි පවතින දුක? මෙහෙම කාලයක් සොයනකොට තමයි නාවිනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. එහි උන්වහන්සේ පැහැදිලි කළා මේ දුක්ඛ කියන වචනේ නිර්වචනය කළා. දූ කියන නිපාතෙන් නින්දිතාර්ථය ක කියන වචනෙන් හිස් ගතිය. ඒතර දුක්ඛ කියන්නේ නින්දිත වූ හිස් ගතිය. මේ අමාරු කැක්කුම් කතාවක් නෙමෙයි. නින්දිත වූ හිස් ගතිය. ඊට පස්සේ තවත් සොයනකොට තමයි රේරුකාණේ මහානායක හාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍ය පොතේ තියෙන දුක්ඛ ලක්ෂණ ටික හමුුනේ. ඒ කියන්නේ සංකත විපරිණාම පීලන ਸੰతాප. එතකොට සංකත ලක්ෂණය යමක තියෙනවනම් සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. ඉතින් මේ පීරිසිය ගත්තාම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව එහි තියෙනවා. ඊළඟට විපරිණාම ලක්ෂණ. විපරිණාම කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගද්දී වහ බිඳී යනවා, වෙනස් වෙනවා. ඉතින් වෙනස් වීම මෙහි තියෙනවා. ඊළඟට ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා. ඒ නාම ධර්ම, ඒ රූප ධර්ම ඉපදිලා බිඳෙනවා, ඉපදිලා බිඳෙනවා. ඒ ඉපදිලා බිඳීම එයටම නපුරක්. ඒ තුලම ඇති වෙන පීඩනයක්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු මිටියක් අරගෙන අපි ඔලුවට ගහනවා. ගැහුවම ඔලු කටුව බිඳෙනවා. එතකොට අපිට අමාරුවක් දැනෙනවනේ. දැන් ඒ මිටියෙන් මේ පීඩිසියට ගහපුවම පීඩිසිය බිඳෙනවා. දැන් අමාරුවක් දැනෙනවද? අමාරුවක් අපට දැනෙන්නේ නැත්තේ අපේ විඤ්ඤාණය ඒකට සම්බන්ධ නැති නිසා. නමුත් ඔලු කට්ට සිද්ධ වෙච්ච ඒ පීඩණය මෙතන ඇති වෙන්නේ නැද්ද? ඒ ඇති වුණු නිසා තමයි ඒක බිඳෙන්නේ. එහෙනම් දැනුණත් නැතත් ඒ පීලණය ඔලු කට්ටෙත් ඇති වුණා, පීරිසියෙත් ඇති වුණා. විඥානය තියෙනවා නම් ඒක වේදනාවක් හැටියට දැනනවා. වේදනාවක් හැටියට දැනුණත් නැතත් හටගත් දේ බිඳෙනකොට එකතු වුණු දේ වෙනස් වෙනකොට එතන යම් පීඩනයක් එහි ක්‍රියාත්මක වෙනවා. එතකොට එයින්ම දැවෙනවා, එයින්ම තැවෙනවා. එතකොට මේ ගති ලක්ෂණ අපට තේරුණත් නැතත් ඒ හැම තැනකම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසායි සබ්බේ සංඛාරා දුක්ඛා. සියලු සංස්කාරයන්හි දුක්ඛ ලක්ෂණය බුදුවරු දේශනා කරනවා. එතකොට ආර්යයන් වහන්සේලා දුක දකින්නේ ඒ විදිහටයි. අපි දුක දකින්නේ අර තිරසනුන්ටත් සාධාරණ ක්‍රමයට. මොකද්ද? අමාරුව, කැක්කුම, පීඩාව. ඇඟේ අමාරුවයි, හිතේ අමාරුවයි තමයි අපට දැනෙන්නේ. ඒ දෙක දැනගෙන නිවන් දකින්න පුළුවන් නම් තිරසං සත්තුත් නිවන් දකින්න. ඒ ඒ සත්වයින්ට වැටහෙන දුක සත්වයින්ට වැටහෙන දුක වටහාගෙන නිවන් දකින්න බෑ. ආර්ය දුක්ඛ සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය දකින්න ඕන. ආර්යයන් වහන්සේලා දැකපු දුක. ඒ නිසා ඒකට ආර්ය සත්‍ය කියන්නේ. එතකොට ඒ ලක්ෂණ මොනවද කියලා සොයන්න ඕන. ඒක දැනගන්න උනන්දු වෙන්න ඕන. කැමැත්ත ඇති කරගන්න. විමසන්න ඕන, දේශන අහන්න ඕන, පොතපත කියවන්න ඕන. දන්නා අයත් එක්ක සාකච්ඡා කරන්න. අන්නේ උනන්දුව කාලයක් පවත්වනකොට තමයි දුක්ඛ ලක්ෂණය ටිකෙන් ටික ප්‍රකට වෙන්න ගන්නේ. ඒ නිසා විදර්ශනා කර කියන්නේ මේ ඇස් දෙක පියාගෙන වාඩි වෙලා විතරක් කරන වැඩක් නෙමෙයි. ඒක මුළු ජීවිතේ වෙන්නට ඕන. ඒක මුළු ජීවිතය වෙන්නට ඕන. එහෙම වෙනකොට තමයි ටික ටික ඒවා වැඩෙන්නට පටන්. දැන් අපේ ජීවිතය වෙලා තියෙන්නේ කාමගරුක බව. දැන් අපේ ජීවිතය වෙලා තියෙන ද්වේෂගරුක බව. අපි කැමති දේවල් හොයන්නේ. අපි ගැටෙන තැන් හොයන්නේ. ඒ වෙනුවට අපි ධර්මගරුක භාවය, ප්‍රඥාගරුක භාවය, ගුණගරුක භාවය අපේ ජීවිතය බවට පත් කරගත්තොත් තමයි අපිට වැඩිපුර වැඩිපුර ඒවා දැනෙන්න ගන්නේ. ඉතින් අන්න ඒ පරිවර්තනය, ඒ දැක්ම වෙනස් කිරීම, ඒ පුහුණුව තමයි අපි භාවනා කියලා මේ පුරුදු කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ආගන්තුකව ආදුනිකව මේවා පටන් ගන්නකොට අපිට ඒ තරම් විචක්ෂණ බවක් නැහැ. නමුත් විචක්ෂණ බවක් නැහැ කියලා මේක අතහරින්නේ නැතුව කොහොම හරි දැනගන්න ඕන කොහොම හරි ඉගෙන ගන්න ඕන කොහොම හරි පුහුණු කරන්න ඕන කියන රුචිකත්වය විටින් විට හරි පුළුවන් පුළුවන් හැටියට හරි ඇති කරගෙන අපි වෑයම් කරද්දි තමයි ටික ටික මේ ගමන පැහැදිලි වෙලා අපිට වඩා පහසුවෙන් යන්න පුළුවන්. ඉතින් අපි මූලික වශයෙන් අවශ්‍ය දැනුම ඇති කරගන්න ඕන. සුතමේ ඥාන. සමත විදර්ශනා කියන්නේ මොකක්ද? සමතෙන් විදර්ශනා විදර්ශනාවෙන් සමතය වෙනස් වෙන්නේ කොහොමද? එහෙම දැනගෙන ඊට පස්සේ චින්තාමය වශයෙන් ඒවා හිතලා කල්පනා කරලා වටහා ගන්නට. ඊට පස්සේ භාවනාමය වශයෙන් සති සම්පජඤ්ඤයෙන් අපි දකින්න ස්පර්ශ කරන්නට උත්සාහ කරන්න. අන්න ඒ බඳු දීර්ඝ වැඩපිළිවෙලක් තුළ තමයි අපි යම්කිසි ප්‍රවීණත්වයකට යම් පරිණත භාවයකට පැමිණෙන්නේ. ඉතින් එතකන් අපිට යම් යම් ගැටලු තියෙනවා. එතකොට අපි දැන් මේ කතා කළේ විදර්ශනාව විදර්ශනා පිළිබඳ ආදුනිකයි කොහොමද විදර්ශනාව කරන්නේ? ඒතර විදර්ශනා කරනවා කියලා කියන්නේ මොකක් හරි අරමුණක් අරගෙන ඒක ගැන හිත හිතා ඉන්න එක විතරක් නෙමෙයි ඒ අරමුණෙහි ස්වභාවය හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් දකින්නට අපේ මනස මෙහෙයවනවා සිහිය සහ විමසිලිමත් බව සිහිය තියෙන්න ඕන ඒ කෙරෙහි අවධානය යොමු කරන්න විමසිලිමත් බව තියෙන්න ඕන මේ කරුණු මතු කර කර මතු කර කර දකින්න උත්සාහ කරන්න. ඉතින් ඔය ඒ ප්‍රයත්නයත් එක්ක තමයි විදර්ශනාව වැඩෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී ඊට අත්‍යවශ්‍ය කරුණු තුනක් දක්වනවා. ආතාපි සම්පජානෝ සතිමා. සතිමා කියලා කිව්වේ සිහිය, සම්පජානෝ කියලා කිව්වේ විමසිලිමත් නුවණ. ආතාපය කියලා කිව්වේ කෙලස් තවන වීර්ය සිහිය වීර්ය සහ නුවණ මේ කරුණු තුන තමයි අපිට නිරන්තරයෙන් මේ ගමනේදී මේ වැඩපිළිවෙලේදී වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි මුල්ම දේශනාවලදී අපි පැහැදිලි කළේ භාවනා කරනවා නම් කෙනෙක් ඒතනත්තාට අත්‍යවශ්‍ය වෙන්නේ මේ සාධක තුන. ඉතින් මේ සාධක තුන අවශ්‍ය වුණාට අපි හැම කෙනෙකුටම හැම මොහොතකම ඒවා පවත්ව ගන්න පහසු නැහැ. ඒ සාධක ගිලිහෙනකොට අපේ මනස කඩා වැටෙනවා මොන පැත්තෙන්ද? දුර්වලකම් මතුවෙනවා. ඉතින් ආයෙ උත්සාහ කරන්න ඕනේ දුබලකම් මතුනේ කොතනද? කොතනද වැරදුනේ? ඒක තේරුම් ගත්තාම ආයෙක සකස් කරගන්න පුළුවන්. ඒ නිසා විදර්ශනා මාර්ගයේදී වැරදුමයි කියලා ඒ ගැන පශ්චාත්තාවපයක් ඇති කරගන්න ඕන නෑ. හැබැයි වැරදුණු එක ගණන් නොගෙන නොසලකා හැරලා ඉන්නත් බෑ. එය වරදුණු වැරදුණු බව තේරුම් අරගෙන වැරදුනේ කොතනද? කවර හේතුවකින්ද? කවර ප්‍රත්‍යයකින්ද? වෙනස් කරන්නේ කොහොමද කියන අර චතුරාර්ය සත්‍ය ක්‍රමයට ඒක විසඳා ගන්නට විශ්ලේෂණය කර ගන්නට වෑයම් කරන්න. ඊළඟට අහලා තියෙනවා ස්වාමින් වහන්සේ සතර සතිපට්ඨානය කාය වේදනා චිත්ත ධම්ම පිළිවෙලින් වැඩි යුතුයද යන්න පැහැදිලි කළා. එහෙම එකක් නැහැ. මේ සතිපට්ඨාන හතරක් දේශනා කරන්නේ අනුපිළිවෙලින්ම යා යුතුයි කියලා නියමයක් ඇතුව නෙමෙයි. ඒ ඒ වෙලාවට Tamanට දැනෙන වැටහෙන කාරණේ ගැන අවධානය යොමු කරමින් සිහිය පිහිටුවාගෙන අපට ඒ පුහුණු වීම කරන්නට පුළුවන්. අපට කායික ගති ලක්ෂණ වඩා ප්‍රකටව දැනෙනවා නම් එතනට අවධානය යොමු කරන්න පුළුවන්. වේදනාව වඩා ප්‍රකටව දැනෙනවා නම් එතනට අවධානය යොමු කරන්න පුළුවන්. මනෝභාවයන් ප්‍රකටව දැනෙනවා නම් එතනට අවධානය යොමු කරන්න පුළුවන්. නීවරණාදී ධර්මයන් ප්‍රකටව දැනෙනවා නම් එතනට අවධානය යොමු කරන්න පුළුවන්. ඒ ප්‍රකටව දැනෙන කරුණත් එක්ක. එහෙම නැතිනම් අවශ්‍යතාවය මත අවධානය යොමු කරන්න පුළුවන්. මට කය ගැන ප්‍රමාණවත් අවබෝධයක් නැහැ. ඒ නිසා මම උත්සාහයෙන් හරි කය ගැන අවධානය පවත්වන්න ඕන. මට සිත ගැන ප්‍රමාණවත් අවබෝධයක් නැහැ. ඒ නිසා මම අමාරුවෙන් හරි උත්සාහයෙන් හරි මේ සිත පිළිබඳව අවබෝධය දියුණු කරගන්නවා. එක්කෝ ප්‍රකට වෙන කාරණේ මත එහෙම නැත්නම් අපේ අවශ්‍යතාවය මත අපට කමටහන මතු කරගන්නට පුළුවන්. ඒකෙදි මේ පිළිවෙලින්ම යා යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. ඊළඟට අහලා තියෙනවා ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව භාවනාවේ විදර්ශනා කිරීමේදී චිත්ත වේදනා චිත්ත ධම්ම wen wen වශයෙන් මෙනෙහි කළ යුතුයද යන්න පහදා එතකොට ආනාපාන සති භාවනාව කරද්දී එහි දැන් අපි මේ සත් මේ මාස කීපේ කතා කළේ ආනාපාන සතියම කායානුපස්සනාවක් හැටියට දියුණු කරන හැටි වේදනානුපස්සනාවක් හැටියට, චිත්තානුපස්සනාවක් හැටියට, ධම්මානුපස්සනාවක් හැටියට මේ සතර සතිපට්ඨානයම වැඩෙන විදිහෙන් කායානුපස්සනාව වඩන හැටි බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රය ඇතුළු සූත්‍ර දේශනාවල දක්වලා තිනවා ඒ ක්‍රමය තමයි අපි කතා කරන්නේ. දැන් එතකොට අහන්නේ ආනාපාන සති භාවනාව කිරීමේදී වේදනා චිත්ත ධම්ම වෙන්වෙන් වශයෙන් මෙනෙහි කළ යුතුයද ඉතින් Tamanට ඕන නම් ආනාපාන සතිය දීර්ඝ රස්ව වශයෙන් කායානුපස්සනාවක් හැටියට පමණක් මෙනෙහි කරන්නටත් පුළුවන්. එහෙම කලයි කියලා වරදක් නැහැ. හැබැයි ඒ ආනාපාන සති අරමුණත් එක්ක පවතිමින් අවශේෂ සාධක ගැනත් අවධානය යොමු කරන්නට පුළුවන් නම් තමයි අපේ මනස විදර්ශනා වශයෙන් වඩාත් පුළුල්ව වැඩෙන්නේ. වඩාත් සූක්ෂමව වැඩෙන්න. අන්නේ වර්ධනය අපට අවශ්‍යයි නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය පැවැත්ම හේතුඵල වශයෙන් තේරුම් ගන්න. දැන් ආස්වාස ප්‍රස්වාසය කියන්නේ කාය කොටාසයක්නේ නේද? ඒක කායානුපස්සනාවටයි අයිති. ඒ නිසා අපට ඒ අර්ථයෙන් අරගෙන ආස්වාස ප්‍රස්වාස කියන වායෝ ධාරාව ගැන පමණක් අවධානය යොමු කරගෙන ඒ කායික ස්වરૂපය විතරක් ඕනනම් මෙනෙහි කරමින් ඒක ගැන අවධානය පවත්වන්නටත් පුළුවන්. එතකොට කායානුපස්සනා වශයෙන් අපි මේ පිළිබඳ විචක්ෂණ වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඕනනම් කෙනෙකුට වෙනම චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ආදී ප්‍රගුණ නොකලා වුණත් මේ ආනාපාන සතිය මූල කර්මස්ථානයේ කොටගෙන එයින්ම ඕනනම් සතර සතිපට්ඨානයට යන්නට පුළුවන්. සම්මා සම්බුදවරු ඒ සම්මා සම්බුද්ධත්වයේ සඳහා මූල කර්මස්ථානයේ කරගන්නේ ආනාපාන සතිය. ඒතර ආනාපාන සතිය මූල කර්මස්ථානයේ කොටගෙන ඉදිරියට වැඩෙන්නේ කොහොමද? මේ කියන ආකාරයෙන් කායානුපස්සනාවෙන් නවතින්නේ නැතිව වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයේම වැඩෙන ආකාරයට මනස අවදි කිරීම තුල. ඉතින් ඒ නිසා Tamanට ඕනනම් ආනාපාන සතිය කායානුපස්සනාවක් හැටියට පමණක් ප්‍රගුණ කරලා චිත්තානු වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වෙනම පුහුණු කරන්න පුළුවන්. එහෙම කළා කියලා වරදක් නැහැ. ඒතර ආනාපාන සතිය තුල සතර සතිපට්ඨානයම වැඩි යොතුමයි කියලා නියමයක් නැහැ. ඒවා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයත් එක්කලා තම තමන්ගේ අවධානය යොමු වෙන විදිහත් එක්කලා තම තමන්ගේ සාංශාරික හුරුවත් එක්කලා උස් පහත් වෙන්නට පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම එකම විදිහට විචක්ෂණ වෙනවා කියලා නියමයක් නැහැ. එක් එක්කෙනා එක් එක් කාරණා ගැන තමයි විචක්ෂණ වෙන්නේ විවිධ කෞශල්‍යයන් තුලින් තමයි ඉදිරියට වැඩේ. ඔව් ධම්මානුපස්සනාව ඕන නැතිද? නැහැ. දැන් අපි ප්‍රීතිය සුඛය දැනෙනකොට අපි ඒ කාරණේටනේ අවධානය යොමු කරන්නේ. එතකොට ඒ ප්‍රීතිය සුඛය දැනෙනවා එසැනින්ම අපට ඒ ප්‍රීතියෙහි අනිත්‍යතාවයත් ඕනනම් දකින්න පුළුවන්. එතකොට ප්‍රීතිය අරමුණු කරනකොට අපි එතන එහි වේදනාව දකින්නේ එහි අභාව ප්‍රාප්තිය අනිත්‍යතාවය දකිනකොට එහි ධම්මානුපස්සනාව දකින්න. එතකොට මේ ෂණයෙන් ඒ தත්වයන් වෙනස් වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි කිව්වේ මේවා මේ අනුපිළිවෙලින් යා යුතුයි කියලා නියමයක් නැහැ. ඒ ඒ තැන අපට එකම තැන ඕන මේ සියල්ල ප්‍රකට කරගන්නට පුළුවන්. දැන් මාර්ගඥානයේදී මේ සතර සතිපට්ඨානයම එක සිතක් තුලයි වැඩෙන්නේ. බෝධිපාක්ෂික ධර්ම ටික ඔක්කොම එකම තැනකනේ වැඩෙන්නේ. එතකොට එතනදී ආයේ මේ කායානුපස්සන, මේ වේදනානුපස්සන, මේ චිත්තානුපස්සන, මේ ධම්මානුපස්සන කියලා වෙන වෙනව නෙමෙයි. ඒ සමස්තය පිළිබඳව සතිය අවදි වෙන්නේ ඒ සියල්ලක් පිළිබඳ විදර්ශනා ප්‍රඥාවත් එක්කයි. ඉතින් අර ඒ විදිහට අපේ මනස වඩාත් සූක්ෂම විදිහට වර්ධනය කරන්න පහසුයි අර එක් එක් පැති ගැන අපට හොඳ පළපුරුද්දක් තිබුණොත්. එහෙම නැතිනම් අපි දන්නා පැත්ත ගැන පුහුණු කරගෙන යනවා අනිත් ඒවට ගියාම අපි ආගන්තුක ගතියක් දැන්. එතකොට මේ ඔක්කොම එකට එකතු කරගන්න බෑ. එතකොට අපේ ඒ විදර්ශනා භාවනා කෘත්‍ය තුල අපේ දක්ෂතාවයේහි යම් යම් අඩු වැඩිකම් මේවත් එක්කලා ගොඩ නැගෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් ගන්න හැම දෙනාම එකම විදිහට ඒවා ගැන දක්ෂ වෙනවා කියන එක නෙමෙයි. ඉතින් කෙසේ හෝ කෙලස් නසන්නට අවශ්‍ය ප්‍රමාණයට අපේ මනස අපි පුහුණු කරන්නට ඕන. කෙලස් නසන්න අවශ්‍ය ප්‍රමාණයට පුහුණු කරන්න නම් මේ පංචස්කන්ධ ක්‍රියාවලිය හරියට තේරුම් ගන්න. පංචස්කන්ධ ක්‍රියාවලිය තේරුම් ගන්නට නම් අවම වශයෙන් කය ගැන, වේදනාව ගැන, සිත ගැන, ඒ සිතේ හටගන්නා ධර්මතා පිළිබඳව වැටහීම අපට අවශ්‍යයි. ඒ නිසා සතර සතිපට්ඨානයෙන් එකක් විතරක් වඩලා යම් කෙනෙක් රහත් වෙනවා කියන්න බෑ. හතරම වැඩෙනවා එකක් ගැන වඩා ප්‍රවීණ වෙන්න දැන් සරියුත් මහ රහතන් වහන්සේ ගත්තාම උන්වහන්සේ කායගත සතිය පිළිබඳ ඊටාම ප්‍රවීණයි. ඒ කියන්නේ උන්වහන්සේට අනෙකුත් සුදුසුකම් නැහැ කියන එක නෙමෙයි. මහසේ බහුලව ප්‍රගුණ කරලා තියෙන්නේ මොකද්ද? කායගත සතිය. මොකද්ද? ප්‍රීතියයි සුඛයයි දකිනකොට අනිත්‍ය භාවය ඉබේ එනවා කියලා කියන්න බෑ. ඒ ප්‍රීතිය සුඛය දකිනකොට එතන වේදනාව ප්‍රීතිය සුඛේ අභාව මාත්‍රය දකින්න පුළුවන් නම් තමයි එතන අනිත්‍ය අපට දකින්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මේ මේ ඇති වෙන ප්‍රීතියත් අනිත්‍යයි කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට සමතය. දැන් අපි මෙතනදී පරිස්සමින් තේරුම් ගන්න ඕන දේ එකයි. ඒකයි මම කිව්වේ දැන් යමක් යථාර්ථවත්ව දැකීම තමයි විදර්ශනා. මේක මෙහෙමයි කියලා හිතන්න යනකොට අපි විදර්ශනාවේ නෙමෙයි එතකොට අර එක් එක් විදිහට හිත හිතා කල්පනා කර කර හිත පුහුණු කරන වැඩක තමයි අපි ඉන්නේ. ඒ නිසා මේ ඇතිවෙච්ච ප්‍රීතිය මේ සතුට අනිත්‍යයි කියලා හිතන්න පුළුවන්. ඒක හිතනකොට ඒක විදර්ශනාවයි කියලා අපට පැහැදිලිව ගන්න බෑ. ඒක විදර්ශනාව වෙන්නේ එහි අභාවය දකින්නට එහි වෙනස් වීම දකින්නට ඒ වෙනස අනිත්‍යයි කියලා තේරුම් ගන්නට අපේ මනස පුහුණු කිරීම. දැන් අර අනිත් දැන් අනිත්‍ය සංඥාව වඩනකොටත් එහෙම තමයි. අනිත්‍ය සංඥාව කියන එක විදර්ශනාවේ නිවැරදි ප්‍රශස්ත තනක්ම නෙමෙයි. අපි මූලික වශයෙන් මේ සංඥාව ඇති කරගන්නට වෑයම් කරනවා. ඒ විදර්ශනාවට ප්‍රවේශ වෙන්නට මාර්ගයක් අපි එතනදී හදා. එතකොට සැබෑවට අනිත්‍ය සංඥාව නෙමෙයි අනිත්‍ය දර්ශනයයි අපි මතු කරගන්නේ. ඉතින් එතනට යන්න තමයි අර අනිත්‍ය සංඥාව මතු කර අපි ප්‍රගුණ කරනවා. ඒ වගේ මේක අනිත්‍යයි කියලා සිතීම චින්තාමය ඥානය උපදවා ගන්නට අපට උදව් කරගන්න පුළුවන්. හැබැයි අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒක නෙමේ. අපි කරන්නේ අර හිත සැහැල්ලු කරගන්න මොකක් හරි දෙයක් වෙනස් වුනහම ඒකට ඇලෙයි කියලා දැන් ප්‍රීතිය මතුවෙනකොට අපේ හිතට බයක් ඇති වෙනවා මම මේකේ ඇලෙයිද දන්නේ. එතකොට අපි හිතන්න පටන් ගන්නවා නෑ ඉතින් මේකත් අනිත්‍යයිනේ. එතකොට එතනදී කරන්නේ යථාර්ථය දැකීමක් නෙමේ අපේ සිතේ කෙලෙස් මතුවේයිද කියලා ඇතිවෙන බය නිසා ඒක වහගන්න දරන ප්‍රයත්නය. අන්න ඒ බඳු තැනකට අපි නොයා යුතුයි. එතකොට අපේ මනස අවංකව වැඩෙන්නේ අපි අවංකව බලන්න ඕන මනස දිහා. ඒ ප්‍රීතිය මතුවෙනවා, සුඛය මතුවෙනවා, හරි ඒක පේනවා. ඉතින් ඒකට දැන් මගේ මනස ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඇලෙනවද? බැඳෙනවද? නැත්තම් නොඇලී මට මේ දිහා බලන්න පුළුවන්ද? එහෙම නැතුව දැන් මේකට ඇලෙයිද දන්නේ කියලා හිතලා නෑ මේකත් අනිත්‍යයි මේකත් අනිත්‍යයි කියලා හිතන එක නෙමෙයි. එතකොට අපි අපේ මනස රවට්ටනවා වංචනික වෙනවා. අන්න ඒ බඳු තැන් වලට නොයන්නට අපි පරිස්සම් වෙන්න ඕන. වඩාත් අපි අවංකව ඒ ඒ ක්‍රියාවලිය දකින්න පුහුණු කරන්න උත්සාහ කරන්න. ඊළඟට අහලා තියෙනවා ස්වාමින් වහන්සේ මම ආදුනික භාවනා යෝගියෙක් මේ ආනාපාන සති භාවනාවේදී නාසිකාග්‍රයට සිත පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාස දෙස බලා සිටීමේදී නිරන්තර සිත අයාලේ යාමට පටන් ගනී. සිත එකඟ නොවේ. එම නිසා පහසුවෙන් ආනාපාන සතිය වැඩිීමේ වෙනත් ක්‍රමයක් දේශනා කරනු මැනවි. එතකොට දැන් ආගන්තුකෙක් ආදුනිකයෙක් හැටියට අපි යමක් පුහුණු කරනකොට ඔය ගැටලුව අපි කොයි කාටත් මතුවෙනවා. ඒක 아무තු දෙයක් නෙමෙයි. දැන් මේ අහන්නේ එකට උපාය මාර්ගයක් ඒක වළක්වා ගන්න. ඉතින් භාවනාචාර්යවරු ඒකට උපාය මාර්ගයක් හැටියට දක්වනවා. දැන් විසුද්ධි මාර්ගයේ දැක්වෙනවා ගණන් කිරීමේ ක්‍රමය. ඒ කියන්නේ 1 2 3 4 වශයෙන් අර ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අංක වශයෙන් ගණන් කරනවා. එතකොට ආස්වාසය එකක් හැටියට ආස්වාසය එකයි ප්‍රස්වාසය දෙකයි එහෙම ගණන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආස්වාසය පමණක් 1 2 3 4 කියලා එහෙම ගණන් කරන්නත් පුළුවන්. ඊළඟට 1 2 3 4 5 කියලා එහෙම ගණන් කරගෙන ගිහිල්ලා 10ට යනකම් ගිහිල්ලා ආයේ 9 8 7 කියලා ආපස්සට එන්නත් පුළුවන්. එහෙම අර තමන්ගේ මනස වඩාත් එල්බගෙන ඉන්නට පුළුවන් ක්‍රමයක් ගණනය වශයෙන් යොදා ගැනීම වරදක් නෙමෙයි. හැබැයි අපි මතක තියාගන්න ඕනේ ගණන් කිරීම කියන එක නෙමෙයි ආනාපාන සතිය කියන්නේ. ඒක ප්‍රාථමික හුරුවක් ඇති කරගන්නට පමණයි. ඒක දැනගෙන ඒක කළාට කමක් නැහැ. ඊට පස්සේ අපි කාලයක් පුහුණු වුණාට පස්සේ ගණන් කිරීම පැත්තකින් තියලා අපි ආස්වාස ප්‍රස්වාසයේ දිහා සිහිය පිහිටුවා ගන්නටයි උත්සාහ කරන්න ඕන. ඉතින් ගණන් කරන්න පටන් ගත්තට පස්සේ අපි මනසින් වාක්‍ය කියවන්න පටන් ගන්නවා. මනසින් වචන වාක්‍ය උච්චාරණය කරන. ඊට පස්සේ අපි ඒකට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වුණාට පස්සේ අපි හැමතිස්සෙම මේ මනසින් වාක්‍ය මෙනෙහි කරන එකම කරන්න උත්සාහ එතකොට ප්‍රඥාව අවදි වෙන්න සිහිය අවදි වෙලා දකින්න වෙනුවට අපි ඇතුලෙන් වෙනම කතාවක් යනවා. දැන් ඔය අජාන්චා හාමුදුරුව වගේ විතරම කියන දෙයක් තමයි ඇතුළත කතාව නවත්තන්න. ඇතුළත කතාව කියන්නේ අපි මේ කට වහගෙන හිටියට ඇස් වහගෙන හිටියට ඇතුලෙන් අපි ලොකු කතාවක ඉන්නවා. ඒක අනිත්‍යයි කියලා හිතනවා, දුකයි කියලා හිතනවා, මෙහෙමයි කියලා හිතනවා, මට ඒක වැටහුණයි කියලා හිතනවා. සියලු සත්ත්ව සුවපත් වේවා කියලා නිදුක් වේවා. දැන් මේ ඇතුලෙන් අපි කතාවක් යනවා. එතකොට ඇතුලේ කතාව යන තාක්කල් නිවැරදි භාවනාවක් කරනවා නෙවෙයි අපි චින්තාමය වශයෙන් උයි දේවල් පුහුණු කරන්නේ. ඉතින් මූලික අවස්ථාවේදී එහෙම කළාට කමක් නැහැ. නමුත් වඩා ප්‍රගුණ වෙනකොට ඒ ඇතුළත කතාවේ වචනේ වාක්‍ය නවත්තන්න ඕන. නවත්තලා ඉන්න ඔබට මනෝභාවයන් අවදි කරගන්නට උත්සාහ කරන්න. මොකද්ද? බුද්ධානුස්සතියටත් ඉතින් ওই වැඩේම වෙනවා. බුද්ධානුස්සතියෙදිත් අපි මේ විදිහට වාක්‍යයක්නේ මුලින් ගන්නෙ. ඉතින් ඒ වාක්‍ය අපි ගන්නෙ ඒ අදහස මතු කරගන්න. දැන් බුදු ගුණය කියන එක අපිට විශ්ය වෙන එකපාරට විශ්ය වෙන කරුණක් නෙමෙයි. ඒ නිසා අපි වචන ටිකක් වාක්‍යයක් ගන්නවා යම් ගුණයක් පැහැදිලි කරගන්න. ඊට පස්සේ අපි උත්සාහ කරන්න ඕනේ වචන ටිකට වාක්‍යයට සීමා වෙන්නේ නැතිව ඒන් කියවෙන අර්ථය පුළුවන් තරම් විමසා බලන්න. ඒ අර්ථය මෙනෙහි කරන්න. ඒකත් එක්කලා තමයි ටිකෙන් ටික ඉදිරියට මනස වැඩෙන්නේ. ඊළඟට අහලා තියෙනවා මා සක්මන් භාවනාව කරන විටදී මුහුණේ යම් යම් තැන්වල කූඹින් සපා කාගෙන සිටිනවා දැනෙනවා. ඒ අවස්ථාවවලදී මා කුමක් කළ යුතුදයි උපදෙස් දෙන්න. දැන් මොකද්ද කරන්න වෙන්නේ? මූණේ දැන් සක්මන් කරනකොට හරි නැත්තම් භාවනා අනෙකුත් වාඩි වෙලා භාවනා කරනකොට හරි එහෙම මූණේ කූඹි කනවා වගේ වේයුණ අලියනවා වගේ දැනෙනවා නම් එකපාරක් හොඳට ඇස් ඇරලා මූණ පිහදාලා බලන්න. මොකද ඒක පිහදාලා බලනකන් ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහනේ. එකපාරක් පිහදාලා බලන්න වේයෝ ඉන්නවද කියලා. එතකොට දැනනවනේ නැහැ කියලා. කූඹි ඉන්නවද මදුරුව හපාගෙන ඉන්නවද කූඹි හපාගෙන ඉන්නවද කියලා පොඩ්ඩක් පරිස්සමින් ඔහම අත ගාලා බලන්න. ඒ බලනකොට තේරෙනවා එහෙම නැහැ කියලා. එතෙන්දි මනසට තහවුරු කරගන්න එහෙනම් මේක කූඹි හපා කන එකක් නෙමෙයි මේක දැනෙන විදිහක්. ඊට පස්සේ එතන ඉඳලා උත්සාහ කරන්න එහෙම දැනෙන්නේ කොහොමද කියලා විග්‍රහ කරගන්න තේරුම් ගන්න. එහෙමනම් ඒ දැනෙන්නේ යම්කිසි වේදනාවක්. එතකොට ඒ වේදනාව එතන ඒ විදිහෙන් දැනෙන්නේ කොහොමද? මොකද්ද මේ වෙන්නේ? ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට ඒ විදිහට තමයි අපි ටිකෙන් ටික විදර්ශනාව දියුණු කරන්නේ. දැන් මුලින් අර අතගාලා බලන්න කියන්නේ අතගාලා බලන කොටස විදර්ශනාවට අයිති නෑ. හැබැයි එහෙම අතගාලා බැලුවේ නැතිනම් අපිට මේක වැටහෙන්නේ නෑනේ. මේක කෝපි නැහැ කියන එකයි. දැන් ওই භාවනාවට වාඩි වෙලා ටික වෙලාවක් භාවනා කරගෙන යනකොට සමහරුන්ට දැනෙන්න ගන්නවා ඉහළට ඉහළට යනවා කෙලවරක් නැහැ රොකට් එක වගේ යනවා දැනෙනවා. බය හිතන ගානට ඉහළට යනවා. නවතින්න නැති. ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් ඇස් දෙක අරලා බලන එක හොඳයි. ඇත්තටම තමන් ඉහළට යනවද වාඩි වෙලා ඉන්න තර ඉන්නවද? සමහරුන්ට ඕකේ අනිත් පැත්ත. ඇතුළට ඇතුළට යටට වේගෙන් යනවා දැනෙනවා. ඉතින් මේ හැම එකක්ම පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු මේවාෙහි ක්‍රියාකාරීත්වය එක් එක් තැන අපට සංඥා වශයෙන් දැනෙන විදිහ දැනෙන විදිහ ඒ යම්කිසි වේදනාවක් දැනෙනකොට ඒ වේදනාව අපේ මනස විසින් උත්සාහ කරනවා ඒක අර්ථකථනය කරගන්න. ඒකට අදහසක් දෙන්න උත්සාහ කරනවා. එතකොට ඉතින් දන්න මොකක් හරි අදහසක් දෙනවා. කූඹිකාලා නම් පුරුද්ද තියෙන්නේ ඒක නම් දැනගෙන තියෙන්නේ ඒ අදහසින් අර දිහා බලනවා. ඒතර කූඹිකනවා වගේ තමයි දැනෙන්නේ. වේයොනලියනවා වගේ නම් එහෙමනම් Tamanට දැනෙන්නේ ඒ අර්ථය තමයි දෙන්නේ. එතකොට වේයොනලියනවා වගේ තමයි දැනෙන්නේ. එතන එහෙම එකක් නැහැ. අර මුල්ම දවසක මතකද අපි කිව්වා අර අපි පිරිවෙන් යන කාලේ දවාලේ ටිකක් නිවාඩු දවසක සැතපීලා ඉන්නකොට අර මැෂින් එකකින් තනකොළ කපන සද්ද ඇහිලා එතකොට ඒ සද්දේ කොහොම හරි අර අඩනින්ද ඉන්නකොට කනට අරමුණු වුණා ඒකෙන් සෝත විඥානයක් ජනිත වුණා අර හඬ අරමුණු කරමින් දැන් සෝත විඥානය ජනිත වෙච්ච ගමන් ඊළඟට ඒ චිත්ත වීතියේ සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන අර අරමුණ ග්‍රහණය කරගෙන ඒක පිළිගෙන ඊට පස්සේ උත්සාහ කරනවා මනසින් මේ මොකද්ද කියලා තීරණය කරන්න අන්න තීරණය කරනකොට මගේ මනස විසින් තීරණය දුන්නේ මේ හග්ගෙඩියක් පිම්බා කියලා. ඒ ඒ හඬත් එක්කලා. ඊට පස්සේ එතන ඉඳලා මට දැනෙන්න ගන්නේ හග්ගෙඩියක් පිඹිනවා සහ එහි හඬ නිකුත් වෙන හැටි. ඊට පස්සේ මට අවදි වුණාට පස්සෙත් මට ඇහෙන්නේ හග්ගෙඩිය පිඹිනවා. ඊට පස්සේ ජනේලෙන් එළිය බැලුවට පස්සේ තමයි මැෂින් එකෙන් තනකොළ ගමනවා කියලා දැක්කේ. එහෙම නොදැක්කනම් ඒත් මට ඒක ඒත්තු යන්නේ මොකද හග්ගෙඩියක් පිඹින හඬයි කියන සංඥාව ආවට පස්සේ ඒකම ඒ විදිහටම තමයි දැනෙන්නේ. ඒ විදිහට විවිධ මනෝ විකාරයන් මතුවෙන්නට පුළුවන්. දැන් ඔය සිතුල් පව්වේ භාවනා කළ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව ප්‍රවෘත්තියක් දැක්වෙන උන්වහන්සේ ත්‍ෘතීය ධානයේ දක්වා ධාන උපදවාගෙන හිටපු කෙනෙක්. දවසක් උන්වහන්සේට ඊටාම මිහිරි හඬක් ඇහෙනවා. එතකොට මේ හඬ ඇහෙනකොට උන්වහන්සේ කල්පනා කරන මොකද්ද මේ හඬ? එතකොට උන්වහන්සේට දැනෙනවා ඒක උන්වහන්සේ අහලා තියෙන ගීතයක තනුවට සමානයි. දැන් ඒ ගීතයේ තනුව වගේ කියන අර්ථකථනය මනසින් ආවට පස්සේ උන්වහන්සේට ඒ තනුව ඒ විදිහෙම ඇහෙනවා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා කවුද මේ ගීතය කියන්නේ? කියනකොට උන්වහන්සේට යම්කිසි ස්ත්‍රී සංඥාවක් ආවා ඊට පස්සේ එතෙන්දන් උන්වහන්සේට දැනෙන්නෙම කාන්තාවකගේ කටහඬින් මේ ගීතේ ගායනා ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරන්න ගත්ත කවුද මේ කාන්තාව අර මිහිරි හඬත් එක්කලා අනුමාන කරනකොට උන්වහන්සේට ඊටාම Tamanගේ සිත තුල ප්‍රියමනාපෝ චිත්ත රූපයක් නැවුණ කාන්තාවක් ඊට පස්සේ මේ ප්‍රියමනාප කාන්තා රූපයට ඇලීමක් බැඳීමක් ඇති වුණා. උන්වහන්සේ තෘතීය ධානයෙන් පිරිහුණා. දැන් උන්වහන්සේට දිගට දිගටම ඇහෙනවා මේ කාන්තාව ගී ගයන හඬ. පස්සේ උන්වහන්සේ නැගිට්ටා. නැගිටලා ගිහිල්ලා බැලුවා කවුද මේ කාන්තාව? එළියට ගියාම කවුරුත් නැහැ. ඇතුළට ආපුවාම ආයෙත් අර කාන්තාව ගී ගයන හැටි ඇහෙනවා. වටේම බලලා ඒ ගල්ලෙනේ පිටිපස්සට යනකොට ගල පුපුරපු සිදුරකට බටකොලයක් හිටලා ඈතින් එන හුලම් පාර අර බටකොලය තුලින් හීන් හඬක් නගන. එතකොට ගීත තනුවකුත් අහලා ගීතයකුත් අහලා කාන්තාවකුත් දැකලා රාගයත් ඉපදිලා ධානයනොත් පිරිහුණා අර බටකොලෙන් ආවද්දට. දැන් මෙහෙම තමයි අපේ මනස දේවල් මවන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විඥානයේ මායාකාරයේ විවිධ මනෝවිකාර මවනවා. ඊට පස්සේ අපි භාවනාවෙන් අත්දැක්කා කියලා ඕවා තමයි කියන්නේ ඊට පස්සේ. ඒ නිසා අතිශයින් ප්‍රවේශම් වෙන්නට වෙනවා මනෝවිකාර සහ සැබෑ යථාර්ථය වෙන් කරගන්න. ඒවා වෙන් කරගන්න පහසු නෑ. වෙන් කරගන්න පහසු නැත්තේ දැන් මේ S2 අරගෙන ඉන්නකොට අපිට මොනවා හරි විකාර පේනවා නම් අපි දන්නවා ඒක විකාරයක් කියලා. ඊළඟට නිදාගෙන ඉන්නකොට මොනවා හරි පෙනුනොත් අපි දන්නවා ඒක නිින්දෙන් පෙනුණා කියලා. හැබැයි S2 අරගෙනත් නැහැ, නිදාගෙනත් නැහැ. අපි භාවනා කරනවා කියන සංඥාවේ ඉන්නකොට දැනෙන පෙනෙන බොහෝ දේ අපි හිතන්නේ භාවනාවේ දියුණුවක් කියලා. නමුත් අර නිින්ද ගියාම වෙන දේම ඇස් දෙක පියාගත්තාම මනස තුල නොඑක් සංඥා චිත්ත රූප මැවෙන්න අර දැනෙන සටහන් වලට එක එක අර්ථකතන දෙන්න ගන්න. ඒ අර්ථකතන තමයි ඔය කූඹි හපාගෙන ඉන්නවා වගේ දැනෙන්නේ. ඉතින් මේක ඒත්තු ගන්නන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ වෙලාවට වරක් දෙකක් පොඩ්ඩක් අතගාලා බලන්න. අතගාලා බලලා එතකොට කූඹි නැහැ කියලා දැනුණාට පස්සේ එතනින් ඔබට මොකද්ද මේ වෙන්නේ කියන එක ඒ වේදනාව පිළිබඳව තමන්ගේ මනසේ නිර්මාණය වෙන සංඥාව මේ හැඟීම ඇති කරනවායි කියන බව තේරුම් ගන්න එතනදී අපට උත්සාහ කරන්න පුළුවන් ඊළඟට අහලා තියෙනවා ස්වාමින් වහන්ස මම සක්මන් භාවනාව කරන විට ආනාපාන සති භාවනාවේදී මෙන් නාසිකාග්‍රයට සිත යොමු වී දිගටම එම නාසිකාග්‍රයට සිත යොමු වීම පවතිනවා. එය නොවිය යුතු දෙයක් දැයි කරුණාකර පහදා දෙන්න. දැන් සක්මන් භාවනාව කියන්නේ කායානුපස්සනාවද වේදනානුපස්සනාවද චිත්තානුපස්සනාවද ධම්මානුපස්සනාවද කායානුපස්සනාව ආනාපාන සතිය කියන්නේ ඒත් කායානුපස්සන. එතකොට කෙනෙකුට හරියට ප්‍රගුණ කළොත් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සහ කයේ සිද්ධ වෙන අර පය එසවීම තැබීම කියන මේ සමස්ත කායික ක්‍රියාවලියම ඕනනම් සතියෙන් අරමුණු කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් නම් ඒක වරදක් නෙමෙයි. හැබැයි යම් කිසි කෙනෙක් ආදුනිකයෙක් හැටියට ඒක පුහුණු කරන්න යනකොට කය ඒ කියන්නේ পায় ඔසවලා තියන්න යාමේදී ඒක ගැන නිනව් නැතුව ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය තියාගන්න ගියොත් පැටලිලා වැටිලා අතපය කඩා ගන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන ඒක වැරදි කියලා කියන්න බෑ. හැබැයි ආස්වාස ප්‍රස්වාසයත් එක්ක කායික චලනය කායික ඉරියව්ව කියන මේ දෙකම එකවර Tamanට දකින්නට තරම් සිහිය දියුණු නම් එහෙම පැවැත්වීම එහෙම නැත්නම් ඒ මට්ටමට සිහිය දියුණු කරගන්න පුළුවන් නම් එහෙම උත්සාහ කිරීම වරදක් නෙමෙයි. නමුත් එහෙම නැතුව වෙනත් වැඩක් කරන අතරතුරේ වෙනත් දෙයක් ගැන පූර්ණ අවධානය යොමු වුනොත් ඒක බාධාවක් විය හැකියි. ඒක අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ සම්පූර්ණ කායික වශයෙන් තමන් අර ඇවිදීම, পায় ඔසවලා තැබීම කියන ක්‍රියාවලියෙන් මනස ගිලිහිලා ආස්වාස ප්‍රස්වාසයට පමණක් සිත එකඟ වෙන්නට ගත්තොත් සක්මනේදී ඒක යෝග්‍ය නැහැ. විදර්ශනාවක් හැටියට තමන්ට පුළුවන් නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් දැනෙන අතරේ අර කයේ චලනයත් નિවරදිව දැනගැනීමෙන් ඒ ක්‍රියාවන් දෙකම එකවර සිද්ධ වෙන ආකාරය සිහියෙන් දකින්න මනස පුහුණු කරන්න පුළුවන් නම් එය වරදක් නෙමෙයි. එතකොට අපට මේ සමස්ත ක්‍රියාවලියේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්ස දහවල් දාණයෙන් පසුව සක්මන් කළෙමි. සක්මනේදීද পায় වැදීම, දැනීම, නැවත ඊළඟ පාදයේ දැනීම ආනාපාන සතිය මෙන්ම සිත ඇතිව නැතිව යාම වැනීම වෙයි. එනම් අප ජීවත් යනු සෑම මොහොතකම සිතක් ඇතිව නැතිව යාම සහ ඒ මොහොතේම ඒ සිත භුක්ති විඳීම පමණක්ම දැයි පහදා දුන මැන. තවද එම සිත භුක්ති විඳින ආකාරය අනුව කර්ම රැස් වේද පැහැදිලි කරලා දෙන්න. එතකොට දැන් සක්මන් කරනවා කියලා කියන්නේ ඉරියව් පැවැත්වීම. ඒක අපි උත්සාහයෙන් කළ යුත්තක්. ආස්වාස ප්‍රස්වාසය කියලා කියන්නේ උත්සාහයෙන් කළ යුත්තක් නෙමෙයි. ඒක ස්වභාවික මේ ඉන්ද්‍රිය පද්ධතියේ ක්‍රියාවලිය. සසන පද්ධතිය විසින් මෙහෙවන ස්වභාවික කායික ක්‍රියාවක් තමයි ආස්වාස ප්‍රසන්න. ඒක ආය අමුතුවෙන් අපි හිතලා මතලා කරන දෙයක් නෙමෙයි. ඒ නිසා ආස්වාස ප්‍රස්වාසය මෙහෙවන්නට 아무තු සිතක් ඕන නැහැ. ඒ නිසා අපි සිහියෙන් හිටියත් අසිහියෙන් හිටියත් නිදාගෙන හිටියත් ආස්වාසය ප්‍රස්වාසය ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි ඇවිදිනවා කියන එක එහෙම වෙන වැඩක් නෙමෙයි. ඇවිදින්නට නම් අපි ඇවිදින්නට ඕන කියන සිතක් ජනිත කරන්න ඕන. ඊට පස්සේ ඒ සිත විසින් වායෝ ධාතුවක් නිර්මාණය කරනවා. ඒ වායෝ ධාතුව විසින් තමයි අපේ රූප කලාප චලනය කරන්නේ. ඒ චලනය කරමින් තමයි එක පාදයක පටවි බහුල ධාතු කොටස් නිරුද්ධ වෙනකොට වායෝ බහුල ධාතු කොටස් උපදවමින් ඉහළට ඉහළට එසවෙන්නට සලස්සන්නේ. ඊට පස්සේ තවදුරටත් වායෝ බහුල රූප කලාප ඇති කරමින් තමයි ඉදිරියට ගෙන යන්නට උදව් නැවත පටවි බහුල රූප කලාප ජනිත තමයි පහළට ගෙනෙන්නට උදව් නැවත පටවි බහුල රූප කලාප ඇති වෙමින් තමයි ඒක පොළවට තද වෙලා ඒකට බර දරන්නට පුළුවන් වෙන්නේ. ඊට පස්සේ නැවත ඊළඟ කකුල ඔසවන්නට ඕන කියන සිතක් ඇති වෙන්නට ඕන. ඒ සිතෙන් ඇති කරන වායෝ ධාතුවෙන් තමයි ඒ කකුලේ පටවි බහුල රූප කලාප වෙනුවට වායෝ බහුල රූප කලාප ඇතිලා ටිකෙන් ටික ඒක එසවෙන. ඒ බඳුම රූප කලාප වලින් තමයි ඉදිරියට යන්නේ. නැවත පටවි ආපෝ බහුල රූප කලාප වලින් තමයි නැවත පහත් වෙන්නේ. නැවත පටවි බහුල රූප කලාප වලින් තමයි ඒකට බර දෙන්නේ. නැවත ඊළඟ කකුල ඔසවන්නට ඕන කියන සිතක් ඇති වෙන්න ඕන. මේ විදිහට තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට සිත අතිශයින් වේගවත් නිසා අපට දැනෙන්නේ නැහැ මේ එකින් එක සිත් පහළ වෙනවා කියලා. නමුත් සිත් පහළ වෙන්නේ නැතුව ඕක කෙරෙන්නේ නැහැ. සිත් පහළ වෙන්නේ නැතුව කෙරුණාම තමයි මොකද්ද වෙන්නේ? ඔන්න උලුක්ුණා, පැටලුණා, අස්ති බිඳුණා, පේසි ඉරුණා. ඒ කතන්දර කියන්නේ මොකක් නිසාද? අපි નિවරදිව මනෝභාවය ජනිත වෙන්නේ නැතිව වෙනත් පටලැවිල්ලකින් ඇද වැටෙන්න ගිය තැනදී කය සංරක්ෂණය කර ගැනීම සඳහා අර අනිච්ඡානුක වශයෙන් කයේ ක්‍රියාත්මක වෙන ස්වરૂපයක් තියෙනවා. එහෙම ක්‍රියාත්මක වෙන්න ගියාට පස්සේ එතන ස්වභාවික නැහැ. ස්වභාවික ක්‍රියාවලිය නම් අර හිතලා කල්පනා කරලා කරන ගතිය. එතකොට දැන් අපි ඒ ගැන අවධානයෙන් හිටියත් නැතත් ওই විදිහෙන් හිතලා තමයි දේවල් කරන්නේ. අපි සක්මන් භාවනාවේදී වෑයම් කරන්නේ මේ සිතමින් සිතමින් මේ රූප කලාප හසුරුවන ක්‍රියාවලිය වටහා ගන්නටයි. මොකටද අපි ඒක වටහා ගන්න උත්සාහ කරන්නේ? මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් මම කියලා කෙනෙක්වත් නැත. මෙතන ක්‍රියාත්මක වෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන නාම රූප සමූහයක් පංචස්කන්ධයක් පමණයි කියන බව අපට තහවුරු කරගන්නට තමයි අපි ඒ ඒ ඉරියව් ක්‍රියාකාරීත්වය විදර්ශනා නුවණින් දකින්නට උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් අපි විදර්ශනා නුවණින් දැක්කත් නැතත් සිතට අනුව කය ක්‍රියාත්මක වෙනවා. එතකොට අර ආස්වාස ප්‍රස්වාසයේ වගේ ක්‍රියාවලියකදී ආය සිතේ බලපෑමක් ඕනම නැහැ. එනිසා දැන් මෙතන අහන්නේ ආස්වාස ප්‍රස්වාසයේදී වගේම ස්වභාවයක් අතනදි දැනෙනවා. ඒ කියන්නේ සිත් ඇති වෙලා නැති වෙනවා, කයේ ස්වභාවය දැනෙනවා. හැබැයි අපි තේරුම් ගන්නට ඕන ආස්වාස ප්‍රස්වාසයට වඩා යම් වෙනසක් තියෙනවා ඉරියව් හැසිරවීමෙන්. මොකද්ද වෙනස? ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හසුරවන්නට සිතක් පහළ වෙන්නට ඕන නෑ. ඉරියව් හසුරවන්නට හිතක් පහළ වෙන්නට ඕනේ ඒ සඳහා. එතකොට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේදී අපිට කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ ගැන හිතලා අපට විදර්ශනා කුසලයක් ජනිත කරගන්න පුළුවන්. ඒ ගැන සතිය පිහිටුවාගෙන. එහෙම නැත්නම් ඉබේ හුස්ම වැටුණයි කියලා අපට කර්ම රැස් වෙන්නේ නැහැ. හැබැයි අපි পায় ඔසවලා ඉදිරියට තියනකොට ඒ සඳහා සචේතනික චිත්ත පරම්පරාවක් ජනිත වෙනවා. ජවන්සිත ජනිත වෙනවා. ඒ නිසා ඒ තුල යම් විපාක ඇති කරන කර්ම ජනිත වෙනවා. එතකොට ඒ කර්ම හැම එකක්ම විපාක දෙනවා කියලා නියමයක් නැහැ. හැබැයි ඒ තුල අපට වඩා ප්‍රබල චේතනාත් එක්කලා ඒ ක්‍රියාව සිද්ධ වුණොත් එතන ප්‍රබල කර්ම ජනිත කරනවා. එතකොට ඒක කුසල් හෝ අකුසල් වෙන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් හැටියට දැන් ඉස්සරහා ඉන්නවා මොකෙක් හරි විස සතෙක් ඉන්නකොට අපට ඕන වෙනවා මූ දෂ්ට කළොත් එහෙම කියලා ඉක්මනට ඌව තලලා මරන්න ඕන වෙනවා. දැන් අපි වහාම අපි දාගෙන ඉන්න සරප්පුවත් එක්ක සපත්තුවත් එක්කලා උගේ ඇඟ මතට කකුල තියලා පොඩි කරලා දානවා. එතකොට දැන් මේ ක්‍රියාවලිය කරන්නත් කය මෙහෙව්වා. මෙහෙවනකොට මොකද්ද චේතනා උනේ? අර සතාගේ ඝාතනය. එතකොට දැන් ඒ තනත්තා පාදයේ හැසිරවීම තුල බරපතල චේතනාවක් ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් අර කකුල හැසිරවීම නැමැති ක්‍රියාවලියට ලොකු අර්ථයක් එකතු වුණා. මොකක්ද අර්ථය? සත්ව ඝාතනය. දැන් අපි නිකන් අඩිය තියනකොටත් සචේතනිකව තමයි කරන්නේ. නමුත් එතන ඇතිවෙන චේතනා දුර්වලයි. අතන ඇතිවෙච්ච චේතනාව ප්‍රබලයි. ප්‍රබල විතරක් නෙමෙයි ඒකෙන් ලෝකෙටත් හානියක් වුණා. එතකොට බරපතල කර්මපතයක් එතන ජනිත වුණා. ඊළඟට අපි හිතමු දැන් සුදත්ත සිටුවරයා අනේපිඩු සිටුතුමා බුදුරජාණන් වහන්සේ පිළිබඳව තමන්ගේ මිත්‍රයාගෙන් අහලා එළි වෙනකන් ඉන්නත් බැරි වුණා බුදුහාමුදුරෝ සිහි වෙනවා මහරෑම මනසින්ම මතුවේ චාලෝකයක් එක්කලා බුදුහාමුදුරෝ දකින්න කියලා ඉදිරියට ගියා. ඒ යනකොට හිටි හැටිය මනස තැති ගත්තාම ආලෝකය නැති වෙනවා. එතකොට මේ අන්ධකාරයනේ කියලා ආපහු හැරෙන්න ලෑස්ති වෙනවා. එතකොට අර සුදත්ත සිටුවරයාට හිතවත් වූ දෙවි දේවතාවෝ නැවත ඔහු දැනුවත් කරලා ප්‍රීතිය මතු කරනවා බුදුරජාණන් වහන්සේ දකින්නට පියවර එසවීමේ වටිනාකම කියන. එතකොට එතන වටිනාකම හැටියට කියන්නේ යම් කිසි කෙනෙකුට ਸਰවාභරණයෙන් සරසපු කාන්තාව ලක්ෂ ගණනක් ලැබුණත් අස්වරත ලක්ෂ ගණනක් ලැබුණත් මුතු මැණික් ලැබුණත් ඊට වඩා වටිනවා බුදුරජාණන් වහන්සේ දකින්නට ඉදිරියට ඔසවා තබන එක පාපියවරක්. එතකොට බුදුහාමුදුරුවෝ දකින්නටයි මේ යන්නේ කියලා අපි කකුල ඔසවලා තියනවා නම් බුදුහාමුදුරුවන්ට වතාවත් කරන්නයි කියලා හිතලා කකුල ඔසවලා තියනවා නම් ඒ කකුල ඔසවා තබන වාරයක් පාසා අපට කුසල් සිත් ජනිත වෙනවා. දැන් සතෙක් ඝාතනය කරන්නටයි කියලා හිතලා කකුල ඔසවලා තබනකොට අකුසලයක් ජනිත වෙනවා. බුදුහාමුදුරුවෝ දකින්නටයි වතාවතක් කරන්නටයි යහපත් කටයුත්තක් කරන්නටයි මේ යන්නේ කියලා හිතාගෙන කකුල ඔසවලා තියෙනකොට කුසල් සිත් ජනිත. එහෙම නැති අවස්ථාවලත් කකුල ඔසවලා තබනකොට චේතනා පහළ වෙනවා. හැබැයි ඒ චේතනාවල අනාගතයේ ප්‍රබල විපාකයක් ඇති කරනවා කියන බවක් හඳුනා ගන්නට බැහැ. මොකද ඒවා චේතනා පහළ වුණාට බොහොම දුර්වලයි. ඒකෙන් සිද්ධ වෙන ලොකු යහපතක් හෝ ලොකු අයහපතක් හෝ නැතිනම් ඒ චේතනා වලින් කර්ම ජනිත කළාට ඒවා අහෝසි කර්ම වශයෙන් අහෝසි වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. අර ප්‍රබල චේතනාවක් එක්ක බද්ධ වුනහම එතන ප්‍රබල කර්මයක් ජනිත කරනවා. එතකොට දැන් මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ අප ජීවත් යනු හැම මොහොතකම සිතක් ඇතිව නැතිව යාම සහ ඒ මොහොතේ ඒ සිත භුක්ති විඳීම පමණක්ද? ඒතර සිතක් ඇති වෙලා නැතිවීම විතරක් නෙමෙයි ඒ සිත ඇති වෙලා නැතිවීමට අනුව අපේ රූප කලාප අපේ පංචස්කන්ධයම ක්‍රියාත්මක වෙනවා. ඒතර සිත ඒ සිත භුක්ති විඳිනවා කියලා කියන්නේ එහි ආස්වාදය, ඇලීම, ගැටීම ආදී වශයෙන් අපි භුක්ති විඳිනවා. තවද එම සිත භුක්ති විඳින ආකාරය අනුව කර්ම රැස් වෙනවද? ඔව්. ඒක හරියි. ඒ සිත භුක්ති විඳින ආකාරය මත ඇලීමෙන් නම් භුක්ති විඳින්නේ ඒ අනුව කර්ම රැස් වෙනවා ගැටීමෙන් නම් භුක්ති විඳින්නේ ඒ අනුව කර්ම රැස් වෙනවා එතකොට අපි විදර්ශනා ප්‍රඥාවෙන් නම් එය ක්‍රියාත්මක කරන්නේ ඒ අනුව ඥාන සංප්‍රයුක්ත කුසල් සිතුවිලි ජනිත වෙනවා ඉතින් ওই විදිහට ඒ ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන ස්වરૂපයත් එක්කලා අර ආනාපාන සතියේදී අමුතුවෙන් අපි හිතාමතා හුස්ම ගන්නව නෙමෙයි ඒ නිසා ආනාපාන ක්‍රියාවලියේදී ආනාපාන සතිය පවත්වනකොට අපි සිහියෙන් ඒ දිහා බලනවා ඒක කුසල් සිත. නමුත් එහෙම නැති අවස්ථාවල ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සචේතනික ක්‍රියාවලියක් නොවේ. ඒ නිසා එතනදී 아무තු කර්ම රැස් වීමක් නැහැ. අර পায় ඔසවලා තබනවා, අත ඔසවනවා ආදී කායික ක්‍රියාවලදී අපිට යම් කර්මයක් රැස් වෙනවා. ඒ කර්ම චේතනාව වඩා ප්‍රබල නම් තමයි සහ ඒ ඒ මනෝභාවයන් භුක්ති විඳින ස්වરૂපය වඩා බලවත් නම් ඒ අනුව කුසල කුසල කර්මයන් තීරණය වෙනවා. ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්ස ආනාපාන හුස්ම විදර්ශනා කරන මොහොතේම එම සිත විදර්ශනා කරන්නේ කෙසේදයි පහදා දෙන්න. දෙකම එකවර විදර්ශනා කිරීම කල නොහැකි නේද? එක්කෝ හුස්ම රැල්ල, එක්කෝ සිත ලෙස විදර්ශනාව තෝරාගත යුතුයද? එකවර තෝරාගත යුත්තේ එකක් ලෙස ලෙසට තමාට වඩා පහසුව දැනෙන දේ තෝරාගෙන විදර්ශනා කිරීම කළ හැකිද? ඔව් දැන් අපිට මූලික වශයෙන් අපට කරන්න වෙන්නේ එහෙම එකක් තෝරාගෙන තමයි. <laughs> මොකද දෙක තුනක් අපිට කරන්නට සිත පුරුදු කරලා නැති නිසා. දැන් මේ රූපයට වඩා අතිශයින් වේගවත්ව අපේ සිත ක්‍රියාත්මක වෙනවා. සිතේ වේගය අතිශයින් බලවත්. ඒ නිසා අපට එකවර ක්‍රියාත්මක වෙනවා වගේ දැනෙන ඕනතරම් ක්‍රියාවන් අර චිත්ත පරම්පරාවෙන් වෙන වෙනම දකින්නට හඳුනා ගන්නට පුළුවන් සිත පුහුණු කිරීමේ. නමුත් ඊතරම් විචක්ෂණ නොවන මුල් අවදියේදී අපිට කරන්නට වෙන්නේ එකවරකට වඩා පහසුවෙන් දැනෙන එක් දෙයක්. ඒ එක් දෙයක් වෙන වෙනම අරගෙන පුහුණු කරනවා. ඒක තමයි මුල් අවස්ථාවේ. කාලයක් ප්‍රගුණ කරනකොට තමයි අපට ඒ සිදුවීම් කීපයක් එකට අරගෙන විදර්ශනා කරන්නට පුළුවන් එතකොට දැන් ඇත්තටම සිදුවීම් කීපයක් කියලා ගත්තට ඒ දෙක එකට සම්බන්ධයි. මොකද්ද? ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සහ ඒ මොහොතේ කය ක්‍රියාත්මක වෙන ස්වરૂපය. දැන් ඒකනේ මේ අහන්නේ නේද? ආනාපාන හුස්ම රැල්ල විදර්ශනා කරන මොහොතේම එම සිත. එතකොට ආනාපාන හුස්ම කියලා කියන්නේ කය. එතකොට ඒක දකින සිත කියලා කියන්නේ නාම. එතන නාම රූප දෙකම එකම අරමුණක් හා සම්බන්ධ වෙලයි ක්‍රියාත්මක වෙන්නේ. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එය සිහි කරන, එය මෙනෙහි කරන සිතක් තියෙනවා. එතකොට මේ දෙක එතකොට එකම කාර්යයක් එක්ක බද්ධ වෙලා තියෙනවා. එතකොට ආනා ආස්වාස ප්‍රස්වාසයේ දකිනා වගේම එය මෙනෙහි කරන්නා වූ ඒ අරමුණු කරන්නා වූ සිතත් අපට දකින්න පුළුවන් සිහිය වඩා පුළුල් කළොත්. ඒ එකවරකට අපට එකක් විතරයි නේද කරන්න පුළුවන් කියලා හැඟෙන්නේ අර මට්ටමට සිත පුහුණු කරලා නැති නිසා. ඉතින් මූලික අවස්ථාවේ අපට මේ දෙකම එකවර දකින එක දුෂ්කරයි කියලා හිතෙනවා නම් එකින් එක පුහුණු කරන්න උත්සාහ කරන්න. එහෙම පුහුණු කරගත්තට පස්සේ තමයි, ඒ කියන්නේ වර එක ආස්වාස ප්‍රස්වාසයේ දකින්න උත්සාහ කරන්න වර එක ඒ සිත දකින්න උත්සාහ කරන. ඊට පස්සේ උත්සාහ කරන්න ආස්වාස ප්‍රස්වාසයේ සහ එය අරමුණු කරන්නා වූ සිත දකින්න. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් හරියට සිහිය පිහිටියොත්. දැන් අපි ගැඹුරට ගැඹුරට මේ ಗುಣ වඩනකොට අපට මේ ಗುಣ වියුක්තව ඒ කියන්නේ වෙන්ව වඩලා ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි හිතමු සිහිය ප්‍රගුණ කරනවා. ඒ සිහිය ප්‍රගුණ කරනකොට ඊතනත්තා මුලදි මුලදි අරමුණ ගැන අවධානය තියාගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අරමුණ සහ ඒ අරමුණ අරමුණු කරන්නා වූ ප්‍රතිචාර දක්වන්නා වූ සිත කියන දෙකම අරමුණු කරගන්නට ඒ දෙකටම අවධානය පවත්වා ගන්නට උත්සාහ කරනවා. ඊට පස්සේ මෙතන සිද්ධ වෙන නාම රූප ක්‍රියාවලිය තේරුම් ගන්නට උත්සාහ කරනවා. ඊට පස්සේ ඒවාෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ වටහා ගන්නට උත්සාහ කරනවා. එතකොට මේ අනුක්‍රමයෙන් අපේ සිත ඒ විදිහට වැඩෙන්නට. එහෙම ගිහිල්ලා බොජ්ජංග ධර්මයක් හැටියට සිත වැඩෙනකොට, ඒ කියන්නේ සතිය වැඩෙනකොට, ඒ තුල තවත් දැක්මක් ඒකත් එක්ක එකතු වෙන්න ඕන. මොකක්ද? විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, ඔස්සග්ග පරිණාමී කියන මේ ගුණාංගත් එකක් මිශ්‍ර වෙන්නට. දැන් ඉස්සල්ලා සිහිය හඳුනා ගන්න ඕන. ඊට පස්සේ සිහිය පුහුණු කරන්න ඕන. පුහුණු කළා වූ සිහිය අර ගති ලක්ෂණ වලින් පෝෂණය කරන්න ඕන. ඊට පස්සේ තමයි එක බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ. නිකම්ම සිහිය පුහුණු කළා කියලා එක බොජ්ජංගයක් වෙන්නේ නැහැ. සමාධියත් ඒ වගේ ප්‍රඥාවත් ඒ වගේ. එතකොට බොජ්ජංග ධර්ම හැටියට වැඩෙනකොට අර විවේක නිස්සිත අපි මීට පෙර දිනකත් කතා කළා ටිකක් ඒ සම්බන්ධව විවේක නිස්සිත කියන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. මේ සිහිය පුහුණු කරන්නේ මේ සමාධිය පුහුණු කරන්නේ මෙන්න මේ කියන කාය විවේකය. කාය විවේකයේ කොමටද? චිත්ත විවේකයේ සඳහා. චිත්ත විවේකය කියන්නේ නීවරණයන්ගෙන් සිත නිදහස් කරගෙන. නීවරණයන්ගෙන් සිත නිදහස් කරන්නේ මොකටද? උපදි විවේකය සඳහා. උපදි කියලා කියන්නේ පංචස්කන්ධයට. මේ පංචස්කන්ධයෙන් නිදහස් වීම සඳහා. එතකොට යම් මොහතක කෙලස් ප්‍රහාණය කිරීම හඳුන්වනවා ක්ලේශ පරිණිරවාණය කියලා. එහෙම නැත්නම් ඒකම හඳුන්වනවා සෝපදිශේෂ පරිණිරවාණය. ඇයි ඒකට සෝපදිශේෂ පරිණිරවාණය කියන්නේ? උපදී කියලා කියනවා පංචස්කන්ධයට. උපදී සංඛ්‍යාත පංචස්කන්ධයේ ඉතිරිව තියෙද්දී කෙලස් පමණක් ප්‍රහාණය කරනවා. එතකොට උපදී ඉතිරිව තිබියදී ලබන නිර්වාණය සෝපදිශේෂ නිර්වාණය. ඊළඟට පිරිනිවන් පානවා කියලා අපි කියන්නේ ස්කන්ධ පරිනිර්වාණයදී හඳුන්වනවා අනුපදිශේෂ පරිනිර්වාණය. උපදීන් නිරුද්ධ කරමින් උපදීන් ශේෂ නොකරමින් උපදීන් අහෝසි කරමින් ලබන්නා වූ Nirodhe Nirvana. ඒක තමයි අනුපදිශේෂ පරිණිරවාණය කියලා කියන්නේ. එතකොට උපදී කියලා කියන්නේ පංචස්කන්ධ. එතකොට පංචස්කන්ධ සංඛ්‍යාත උපදීන් නිදහස් වෙන. කය විවේක ගන්නන්නේ සිත නීවරණයන්ගෙන් නිදහස් කරගන්න. සිත නීවරණයන්ගෙන් නිදහස් කරගන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත උපදීන් නිදහස් වෙන්න. එයින් නිදහස් වෙන්න නම් අවිද්‍යාව තෘෂ්ණා ප්‍රමුඛ ක්ලේශයන් ප්‍රහාණය කරන්නට ඕනේ. ඒතර අන්න ඒ සඳහායි මම සිහිය දියුණු කරන්නේ. අන්න ඒ සඳහායි මම මේ ඒකාග්‍රතාවය දියුණු කරන්නේ. අන්න ඒ සඳහායි මම මේ භාවනා කරන්නේ. කියන අවබෝධය ඇතුව සිහිය ඒකාග්‍රතාවය පුහුණු කළොත් විතරයි එය බොජ්ජංග ධර්මයක් වෙන්නේ. දැන් අපිට මුලින් ওই ටික කිව්වට ඕවා එක එක හිත හිතා මේක කරන්න බෑ. මුලදී අපිට පුළුවන් සිහිය පුහුණු කරන්න. ඒ සිහියෙත් අපිට අරමුණ ගැන අවධානය පවත්වන්නේ. ඊට පස්සේ තමයි අරමුණයි සිතයි කියන දෙකම ගැන අවධානය පවත්වන්නේ. ඊට පස්සේ තමයි අතිරේක ගුණාංග වලින් යුක්ත කරගන්නේ. මෙහෙම ටිකෙන් ටික ටිකෙන් ටික දියුණු වෙන්න දියුණු වෙන්න තමයි මේ විශේෂතාවයන් අපට ඇති කරගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට අපි වෑයම් කරන්නට ඕන අනුක්‍රමයෙන් අපි ඉන්නේ දැනට ආදුනික තත්වයේ වෙන්නට පුළුවන්. හැබැයි ඒක ගැන අපි කනගාටු වෙන්නට හෝ කලබල වෙන්නට නෙමෙයි යම් නොතේරෙන තනක් නොවැටහෙන තනක් තියෙනවා තමන්ම උත්සාහ කරන්නට ඕන තමන් සතු දැනුම අවදි කරලා තමන්ගේ චින්තනය අවදි කරලා ඒවා ඒ පැත්ත මේ පැත්ත පෙරලලා පුළුවන් තරම් කරුණු નિවරදිව හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විශ්ලේෂණය කරලා ඒ නොයටහෙන කාරණය විසඳා ගන්න තමන්ම උත්සාහ කරන්න. එහෙම බැරි තැනකදී විතරක් යෝග්‍ය ගුරුවරයෙකුගෙන් උපදේශයක් ගන්නට ඕන. සුදුසු ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ඕන. සුදුසු දහම් පොතපත කියවන්නට ඕන. ඒ විදිහට තමයි මේ ගමන ටිකෙන් ටික අපි ඉස්සරහට දියුණු කරගත යුත්තේ. ඉතින් ওই ටික තමයි අද විමසලා තියෙන දහම් ගැටලු අද තිබිච්ච හැම ප්‍රශ්නයක්ම අපිට කතා කරන්න පුළුවන් වුණා. පසුගිය මාසවල නම් සමහර ප්‍රශ්න අපිට කතා කරන්න කාල වේලා තිබුණේ නැහැ. නමුත් අද තිබුණු හැම කාරණයක්ම අපි සාකච්ඡාවට ගත්තා. එකක් හැර ඒ එකක එකක් හැර කියලා කිව්වේ ඒකේ ඇත්තටම මේ භාවනාව සම්බන්ධ යමක් නෙමෙයි අහලා තියෙන්නේ Taman දැකපු සිහිනයක් ගැන. ඉතින් යම්කිසි කෙනෙක් යම්කිසි කෙනෙක් අහසේ සිට භාවනා කරමින් සිටින විට මා එම පුද්ගලයාට මල් දීමට යාමේදී ඔහු සිනහසෙමින් සිටී. මට මල් ලබා දීමට නොහැකි වේ. මේන් අදහස් වන්නේ කුමක්ද? මේ මා දකින්න ලද සිහිනයක්. ඉතින් අපට පේන හීන විස්තර කරන්න ගියොත් එහෙම මුළු ජීවිත කාලෙවත් මදි වෙනවා ඒ විස්තර කරන්න ඒ තරම් විකාර රූපීව අපට සිහින පේනවා. හැබැයි අපි දකින සිහින වලින් අපට එක වැදගත් යමක් කරගන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ සිහින පලාපල කියන්න නෙමෙයි. ඒ ඒ අවස්ථාවල ඒ ඒ දිනවල අපි ඉන්න මානසික తত্ত্বය මොකක්ද කියලා යම් ප්‍රමාණයකට අනුමාන කරගන්න පුළුවන් අපි දකින සිහිනවල. හුඟක් වෙලාවට අපි අපිට අපි ශෝකයෙන් ඉන්නවා නම් ඊට අදාළ විදිහේ සිහින අපට පේනෙන්න ගන්නවා. අපි අඬන විදිහ, අපි වැළපෙන විදිහ, අපට චිත්ත පීඩා ඇති වෙන විදිහ, අපි තැති ගන්න විදිහ, ඒ වගේ සිහින පේන්න ගන්නවා. එතකොට අපි යම් කිසි දෙයක් අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඒක අහිමි වෙන හැටි, ඒවා ලැබෙන හැටි ওই වගේ සිහින පේන්නට ගන්න. අවිනිශ්චිතව ඉන්නවනම් දැන් බොහෝ වෙලාවට මගේ මනසේ මොකක් හරි නිකන් බරපතල කාරණයක් ආවහම ඒක කොහොම කරන්නද කියලා මට විනිශ්චයක් නැත්තම් ටිකක් බරක් දැනෙච්ච ගමන් මම පොදුවේ දකින සිහිනයක් තියෙනවා. ඒක බොහෝ වාර ගණක් මම දකිනවා ජීවිතේ බොහෝ වාර ගණක් මේ සිහිනේ දැකලා තියෙනවා. මොකද්ද මේ සිහිනය? කොතනක හරි උසකට මම ගොඩ වෙලා ඉන්නවා. ගලකට හරි, ගහකට හරි, කන්දකට හරි, වහලකට හරි කොහේ හරි අතිශයින් අස්ථාවර තැනක ඉන්නේ. හැබැයි අල්ලගන්න එකකුත් නැහැ. බහින්න තැනක් පේන්නෙත් නැහැ. එතනින් එහාට ගොඩ වෙන්නත් බෑ. එතන ඉන්නත් බෑ. අන්න එහෙම සිහිනයක් දකිනවා. එතකොට ඔය සිහිනේ පෙනෙන්නෙම මට පැහැදිලිව දැනුණත් නැතත් ඒ සිහිනය පෙනිච්ච ගමන් මම දන්නවා දැන් මගේ මනසේ මොකක් හරි නොවිසුඳුණු අමුතු අරුමුදයක් තියෙනවා එතකොට මම ටිකක් හිතලා බලනවා මොකක්ද ඒ කාරණේ සමහරට මට මතු පිටින් ඒක පේන්නේ නැහැ මතු පිටින් මට දැනෙන්නේ නැහැ මං එච්චර ලොකු බරක ඉන්නවා කියලා හැබැයි අර සිහින පෙනිච්ච ගමන් මම දන්නවා මේ දවස්වල එහෙනම් මොකක් හරි මට විසඳිච්ච නැති බරක් තියෙනවා මගේ මනසේ එහෙම සොයලා බලනකොට තමයි තේරෙන්නේ සමහරට මේ පොඩි කාරණයක් දැඩිව අරගෙන ඒක එහෙම වෙයිද මෙහෙම වෙයිද මෙහෙම වුණොත් මොකද්ද කරන්න කියලා මනසින් ඒක දැඩිව අරගෙන ඒක අර මනෝභාවයන් වශයෙන් අපට ප්‍රකට කරනවා. ඉතින් අන්න ඒ වගේ අපි ඒ ඒ කාලවකවානුවල ඉන්න මානසික తত্ত্বය හඳුනා ගන්න. මොකද ඇත්තටම සිහින දකිනකොට අපට හිතෙනවනේ නිකන් මොකද්දෝ විකාරයක් දැක්කා කියලා. සිහිනය කියන්නේ විකාරයක්ම තමයි. හැබැයි ඒ විකාරය යනු ඒ වෙලාවේ අපේ මනසේ පවතින ඇත්තම తত্ত্বය. අන්න ඒකයි වැදගත් සිහිනයෙන් අපි දකින්නේ විකාර තමයි. හැබැයි මේ විකාරයේ හැටියට පෙනෙන්නේ ඒ වෙලාවේ අපේ මනසේ තියෙන ඇත්ත తত্ত্বය, ප්‍රകൃතිය. දැන් අපි මේ පියවි ලෝකේ ඉන්නකොට ඉන්නේ බලහත්කාරයෙන්. අපි මේ ඉන්නේ යම් යම් සම්මුති, ආකෘති, ආකල්ප, සංස්කෘති මේවා හදාගෙන ඒවා ඇතුලේ අපි මේ ඉන්නේ. දැන් මම මෙතන ඉන්නකොට මට ඕන විදිහට ඉන්න බෑ. මොකද මං ඉදිරියේ මේ කාන්තාව, පුරුෂයෝ, ගිහි ජනතාව ගොඩක් ඉන්නවා. එතකොට මට සිද්ධ වෙනවා මං පැවිද්දෙක් හැටියට මට පුළුවන් වුණත් බැරි වුණත් අනිත් අය කැමති වෙන විදිහට ඉන්න වෙනවා මට. එතකොට මේ ඉන්න ස්වરૂපය මගේ ස්වභාවය නොවෙන්න පුළුවන්. ඒ ස්වභාවය මොකක්ද කියන එක හරියටම දැනෙන්නේ සිහිනේදී. දැන් සිහින අන්න හරි තනි වෙන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධව කරුණ ප්‍රකාශ කරනකොට කියන්නේ රහසින්වත් පවු නොකලසේක. උන්වහන්සේට හුදකලා වුණත් උන්වහන්සේගේ ප්‍රകൃතිය හැමමයි. පිරිස අතරටවත් ප්‍රകൃතිය හැමමයි. අනිත් අය ඇතිතන නැතිතන කියලා මොකුත් උන්වහන්සේගේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි පෘථජන සත්‍යය එහෙම නෙමෙයි. අන්න ඉදිරියේදී අපි මවාගත්තු හදාගත්තු සංඥා සංකල්ප සම්මුති සංස්කෘතිත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි හුදකලා වෙච්ච ගමන්, නිින්ද ගිය ගමන් අපි නිදහස් මනස අපි රුචි කරන එක එක විදිහට විකාර රූපීව හැසිරෙනවා. එතකොට අන්නේ කියන නිින්දෙදිත් Tamanට දැනෙනවා මම පැවිද්දෙක් කියලා මට දැනෙනවා අන්න එහෙමනම් තමයි මට සතුටු වෙන්න පුළුවන්. මගේ මහානකම මගේ සිතට කාවැදිලා තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන් එතකොට. මට නින්දදි සිහින දකිනකොට මම භික්ෂුවක්ද ගිහියෙක්ද කියන සංඥාව මට නැත්තම් මට තියෙන්නේ මම කියන සංඥාව විතරනම් ඒ කියන්නේ මගේ මහානකම සිතට කාවැදිලා නැහැ. නින්දදි Tamanට Taman අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් Taman වැඩිහිටියේ Taman සිල් රකින්න කෙනෙක් ಗುಣධම් වඩන කෙනෙක් භාවනා කරන කෙනෙක් කියන එක නින්දදි Tamanට සිහි වෙන්නේ නැතිනම් ඒකේ තේරුම මොකද්ද? ඒක Tamanගේ සිතට කාවැදිලා නැහැ. ඒක බලහත්කාරයෙන් මතු පිටින් අමාරුවෙන් පවත්වගෙන යන එකක් විතරයි. යමක් හරියට අපේ සිතට කාවැදුනා නම් නින්දෙදි හුදකලා වුණු තැනදී සිහිනෙදි පවා අපට දැනෙන්න ඕන මම මෙන්න මේ ගුණය රකින්න කෙනෙක් මේ වරද නොකරන කෙනෙක් ඒක තමන්ට දැනෙන්න ඕන ඉතින් එතකොට අපට සිහිනේදී යම් යම් විකාර රූපී දේවල් අපි අතෙන් සිද්ධ වෙනවා නම් වැරදි කෙරෙනවා නම් අපරාධ කරන්නට පෙළඹෙනවා නම් ඒ විදිහේ මනෝභාවයන් ඇති වෙනවා නම් ඒකේ තේරුම තමයි ඒක තමයි අපේ ඇත්ත తত্ত্বය අපි මේ පියවි ලෝකේව හංගගෙන වහගෙන රැකගෙන බලහත්කාරයෙන් හිටියට අරක තමයි අපේ පියවි ස්වභාවය. ඒ නිසා සිහින පලාපල කියන්නට අපට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් සිහින පලාපල කියලා ඇති වැඩක් නැහැ. හැබැයි දකින සිහින මතක තියනවා නම් අපට ওই විදිහෙන් විශ්ලේෂණය කරලා යමක් තේරුම් ගන්න පුළුවන් අපේ මානසික తত্ত্বය ඒ ඒ අවස්ථාවේ කුමක්ද කියලා. ඉතින් ඒ නිසා ඔව් යටිහිතේ ක්‍රියාකාරීත්වය කියලා ඉතින් යටිහිත කියලා 아무තු එකක් නැහැ. අපිට අපි සිහියෙන් ඉන්නවා නම් අපේ සිත දැනෙනවා සිහියෙන් නොඉන්නවා නම් අපේ හිතේ ස්වභාවය අපිට දැනෙන්නේ නැහැ. එතකොට ඒ දැනෙන්නේ නැති කොටස තමයි අපි යටිහිත කියලා හඳුනාගන්නේ. එතකොට එහෙම නැත්නම් භවාංග සිත. භවාංග සිතේ කා වැදිලා තියෙන කාරණා. ඉතින් භවාංග සිත ඇති අවස්ථාවේදී සිහින පෙනෙන්නේ නැහැ. භවාංග සිත ක්‍රියාත්මක කරනකොට සිහින කිසිවක් වෙන්නේ අපි අඩ නින්දෙදී මනෝද්වාරික චිත්ත වීති පහළ වෙනවනම් විතරයි අපිට සිහින පෙනෙන්නේ. එතකොට මේ මනෝද්වාරයේ සටහන් වෙලා තියෙන යම් යම් කාරණා අපිට සිහින හැටියට මතුවෙන්න පුළුවන් ආසන්න අත්දැකීම් මතුවෙන්න පුළුවන් මනස හිර කරගෙන තද කරගෙන ඉන්න දේවල් මතුවෙන්න පුළුවන් රුචි අරුචිකම් මතුවෙන්න පුළුවන් ඉතින් ඒ නිසා සිහින පලාපල කීම කෙසේ වෙතත් ඒක අපට විමුක්ති මාර්ගයට තරම් අදාළ කරුණක් නොවුනට ඒ සිහින වලින් අපිට යම් අදහසක් ගන්න පුළුවන් ඒ ඒ දිනවල අපි ඉන්න මානසික ස්වરૂපය ව්‍යාකූලද සමහන්ද හොඳ මානසික තත්වයෙන් ඉන්නවද නැද්ද මම සිහියෙන්ද ඉන්නේ අසිහියෙන්ද ඉන්නේ මේවා තේරුම් ගන්නට ඊටාම හොඳ තත්වයක් සිහින හරියට සිහිය පුහුණු කළොත් සිහිනේදීත් අපට සිහියෙන් ඉන්නට පුළුවන් හරියට සිහිය පුහුණු කළොත් නින්දෙදි සිහිනේදි බව අපට සිහිය පවත්වන්න පුළුවන්. එතකොට නින්දෙදි බව අපට දැනෙන්න ගන්නවා. නිදාගෙන ඉඳලා හැරෙනවා නම් මං හැරෙනවා කියලා දැනගන්නයි හැරෙන්නේ. හැබැයි ඒක නින්දට බාධාවක් නැහැ. සිහින දකිනවා නම් තමන් දන්නවා මේ මේ ප්‍රകൃති දෙයක් නෙමෙයි මේ මගේ මනසට දැනෙන සිහිනයක් කියන එක තමයි දැනෙන්නේ. ඒ මට්ටමට සිහිය පුහුණු කරන්න පුළුවන්. මොකද අපේ කය නිදාගත්තට සිත නිදාගන්නේ නැහැනේ. සිත හැමතිස්සෙම අරමුණු ගන්නවා. ඒතර භවාංග සිත ඇති වුණොත් සිහින පේන්නේ නැහැ. භවාංග සිත නැතුව මනෝද්වාරික චිත්ත වීති පහළ වෙනවා නම් එතන සිහිය පවත්වන්නට බාධාවක් නැහැ. හොඳයි එහෙමනම් අද දවසේ ධර්ම සාකච්ඡාව අපි මේ පමණකින් නිමවටපත් කරමු. අද දවසේ ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වෙන බොහෝ දහම් පැන විමසලා තිබුණා. ඒ තුලින් ජනිත කරගත්තා වූ ඒ ධර්මඥානය ඔබ අප හැම දිනාටම විදර්ශනා ප්‍රඥාව අවදි කරගෙන සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.